මට තින්නේ මස්කාමට ලබා දෙන්නට මේ ඇත්තරම මහත්මයා ඉතින් කියනවනම් කැනෙ ඔබතුමා දේශනා කරන්න ධර්මය එකැන අර මට අහම්බෙන් වගේ අහන්න ලැබුණා ඉතින් අර මට මම නැති වෙන දේශනාව ඒක තමයි අහන්න ලැබෙන මිනින්ම ඉතින් මේ ඒකින් තමයි ඇත්තරම් මගේ අර ඒකනේ මම ධර්මයට එන්න සාමානෙන් අවුරුදු පහක විතර ඉදලා මම බණ අහනවා බණ අහ එන ඒ දේවල් ටික කරගෙන ආව නමුත් ඇත්තරම ඒවට මට තේරුණා يعني අර බණ ඇහුණට ඒ කියන්නේ බණ භාවනා කරාට මම භාවනා ඒවත් භාවනාව ඒවත් සහභාගී වුණා නමුත් අර හරි මාර්ගය නිකන් අර කල්ලත්තෙන් හඳ දකින්න වගේ මේකක් තමයි තිබ්බේ ඒක හරියටම නමුත් එදා අර ඔබතුමාගේ දේශනාව අහගෙන පස්සේ මට ඇත්තටම මේ මේ තිබ්බ සමහර ඒවා නැති වෙලාම ගියා ඒ කියන්නේ අර ඔබතුමා කියපු විදිහට මේ පහක් පහල එකක් දිහා බලන් ඉන්නේ සතාව හරියටම හරි කියන්නේ හරියටම කියන්නේ ඒක තමයි ඇත්තටම මාර මේ වතුරක් ඒ කියන්නේ මට ආවේ ඒක මේ උනම් පස්සේ මේ ඒකයි ඔබතුමාර දේශ මේ දේශනා කරපු මේ හිතේ නිරෝධය දකින්නේ අර කොස්කහේ ඒ අර ඒ ගෙඩිය වෙනස් වෙන විදිය ඒකත් එක්ක නෑ හිතේ නිරෝධය දකින්නේදී අර ලසන මේ උදාහරණ ටිකක් ඒක මේ කරා මට ඒකත් එක්ක මේ අර සමහර ඒවා ගැළවිලා ගියා ඇත්තටම මේ ඒකත් එක්කම මේ නිශාන්ත මහත්තයා මේ ඒ කියන්නේ ඇත්තටම දැන් මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මගේ මේ ජීවිත කාලය තුල ඇත්තරම අපි මේ අර සිතුවිලි ටිකක් තමයි පරිහරණය කරලා තියෙන්නේ කියලා සම්පූර්ණයෙන්ම තේරෙනවා. ඉතින් ඒක ඒ කියන්නේ ඇත්තරම ඉතින් ආයි වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. අර පංච උපාදානස්කන්ධයේ අනිත්‍යම ස්වභාවයම තමයි දකින්න තියෙන්නේ කියන එක මේ ඒක බොහොම පැහැදිලි මහත්මයා. මේ මට ඔන්න ඔතන පංච උපාදානස්කන්ධය අනිත්‍ය ඒ ස්වභාවය මට එතන එක ගැටලුවක් තියෙනවා මේ මහත්මයා. ඒක දැන් මෙහෙමයි. අමලින්ම මම මේ පැහැදිලි කරන්නද يعني මම ඒ කියන්නේ මම දැන් ලෝකයේ දකින්න විදිය හරිද ඔබතුමාට එතකොට ඒක මං කිව්වොතින් ඒක ඔබතුමාට මගේ මොන හරි වැරදක් තියෙනවා නම් මේ කරන්න පුළුවන් නේද හොඳයි ඒක විදියට ඒක එහෙම කියන්නනේ හොඳයි ඔව් දැන් එතකොට නිශාන්ත මහත්තයා දැන් මම උන්නම් දැන් උදාහරණයක් මාර්ගෙන කියන්නම්කෝ දැන් දැන් ඔය බාහිර අභ්‍යන්තර කතාව ඒකෙදී ඇත්තරම මේ දැන් උදාහරණයක් ගත්තොත් අපි අපි දැන් ඔබතුමාගම නිශාන්ත මහත්තය ගව නොත්තතින් දැන් දැන් නිශාන්ත මහත්්‍යය මන් දාම දැකලත් නෑ එකන අර නිශාන්ත මහත්මයා කියන මේ විසි තරයි තියෙන එක මට තාම එකැන ඔබතුමාගේ රූපයක් එහෙම මනස මවාගන්න විදිියක් නෑ ශබ්දයක් විතර ඇහිල තියෙන දැන් අපි දැන් හිතමකු මාං එනවා ඔබතුමාව හමුවේසින්න ඔබතුමා හමුුවවෙන්න දැන්තුමා ගෙදට්ටාවතුන් දැන් ඒ දකින මහොතෙදී ආමම් දක්නවා මා මේ තමයි නිශාන්ත මහත්තය කියලා නමුත් ඒකම දැන් ඔබතුමා ගාව ඉන්න අපිතුම පවුලෙ පිරිස ඉන්නවා කියලා ඒ අම්ම තාත්තලේ කට්ටිය ඔබතුමාව දකින්නේ එක්ක පුතා නැත්තං අයියා එක මහත්තයා එහෙම තාත්තා විදිහටනේ එතැන්දි අර දැන් ඒක අර මම දැන් දකින්නේ ඒ බුදුමාර දේශනා කරපු විදිහට ඒ විදිහට තමයි මම දකින්නේ කියන්නේ ඒක අර කියන්නේ දැන් 60 වර්ණ සටහනක් විතරයිනේ වදින්නේ මේ වර්ණ සටහන එහෙනම් අර පව් කට්ටියටම එකම වර්ණ සටහනක් වැටෙන්නේ නමුත් කට්ටිය හදාගන්නේ විවිධ දේවල් ඒ කියන්නේ අර හිතෙන් තමයි අපේ ඒ හිතෙන් තමයි ඒ නිමිත් මේක අරගෙන එළියට ගැට ගහන්නේ මේ මිනිසාන්ත මහත්තයා මේ ඉන්නේ පුතා මේ විදියට ඔබතුමා එකම වන්න සටහනට විවිධ විදිර ගැට ගහන්නේ අර ඒකෙදී තමයි නිසාන්ත මහත්තය දැන් එතන තමයි මං එතන මේ කරන්නේ දැන් බාහිරයා දැන් අනිච්චක තමයි ඔබතුමා කිව් විදිරග හිත අපිට එලියට යවන්න බෑනි ඒක ඒ එතනිත් පැහැදිල තියෙන හිත අපිට එලියට යවන්න බැහැ ඒ හිත කියන කාරණ ඒකෙදී එතකොට දැන් අර එතන්දී එකැනෙ බාහිරයක් සම්පූර්ණයෙන්ම නෑ කියන්නෙත් නෑ ඇත කියන්නෙත් නෑ නෑ කියන්නේ නැත්තිකද ඔබතුමාගේ හේතුවන්ට අනුරූපව හැදිච්ච කණබොනාහාරවලින් හැදිච්ච රූපකයක් තියෙනනේ අපි ගිල ඇල්ලුවතින් ගන්නට ඇහුවෙන දෙයක් තියෙනනේ ඒකැන දැන් දැන් අත ගිහිල් ඔබතුමාගේ අතින් ඇල්ලුවතින් අප කියන්න හැනේ නිශාන්ත මහත් ඇල්ලුව කියලා හිතන කියන්නේ ඒත් නාමීමන් නිශාන්ත මහත් ඇල්ලුව කියලා ඉති අරේක නිසා බාහිරයක් නෑ කියන්නෙත් නැහැ ඇත කියන්නෙත් නැත්තේ ඒගැන ඒ ඒ දකින රූපය වන්න සටහන නෙවේ අපි හිතේ හදා ගනි සම්පූර්ණයම වෙනස් වෙච්ච දෙයක් එතකොට දැන් අපි දැන්මං ඔබතුමාව දැක්කේ පලවෙනි මොහොත බුතුමා ගෙදට ගිහිලා දැක්කන් පස්සේ නිසාන්ත මහත්තයා කියලා මේ නිසාන්ත මහත්තය කියලම හඳුනගන්න ඕනේ එතන්ගේ මගේ හිතේ ඇතිවෙන සිතුවිල්ල එතන ඒකේදී ඒ වන්න සටහනෙත් නැහැ ශබ්දයත් ඔබතුමා නැහැ එතකොට අර බාහිර අභ්‍යන්තර දෙකම මේ විඳිලා යනවා එතකොට අන්න ඒ විදිහට තමයි මම දැන් දකින්නේ මේ ලෝකයේ කියන්නේ මේ මහත්ය දැන් අර මොකක් හරි දැන් අපි දැන් මම හවසට දැන් ඇවිදින්න යනකොට ඇවිදින්න යනකොටත් ඒ කියන්නේ මේ දැන් මේ අර සමාජ මේ ඔස්ට්‍රේලියාවේ මම ගන්න නැති ගස් කොළන් මට හමු වෙනවා එතකොට අර දකින්නකොට ඇහැට වර්ණ සටහනක් විතරයි දකින්නේ කියන්නේ මේ මේ සමහරලාට අපි ඒක අර ගහක් විතරයි කියලා තේරෙනවා. ඒ කියන්නේ ඒකට අර අපිට නමක් නමක් දෙන්න බෑ. ඒ කියන්නේ අර සම්පූර්ණම සිතුවිලි පිරිසක් තමයි ගොඩ නැගෙන්නේ කියලා මේ ඒක වැටෙනවා. මම අන්න ඒ විදිහට තමයි මහත්මයා අර මේ දකින්නේ. එතන මගේ මොකක් හරි වැරද්දක් තියෙනවද නිසන්ත මහත්තය ප්‍රශ් තියන උතරනේ මට ඉස්තරහට එන්න තියෙන ඔයිට ඔයිට ඔයිටික ප්‍රශ්නයන්න ඔයිටගේ අපි තවත් සියම් සිම් තැන් ටිකත්තින කතා කරම ඔහොම යන් හරි ඔබත් විස්තර කරගෙනිය හරි හරි හත්නය එතකොට දැන් අපි දැන් ඔය ඔතන දැන් ඔය සිතුවිල්ලක් ඇතිවෙනවා කියන්නෙම පංච උපාදානස්කන්ධයක් ඇතිවෙනවා කියන එකනේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් ඇතිවෙනවා කියන්නෙම සිතේ සිතුවිල්ල සිතුවිල්ලක් කියන්නේ පටිච්ච සමුප්පාදයක් යනවා කියන එකනේ. දැන් අපි මාත්‍ය උදාහරණයක් ගමු. දැන් දැන් ඔබතුමා හිතන්නකෝ දැන් මම සරලම උදාහරණයක් මලක් දකිනවා. දැන් මේ මල දකින්නක මල දකින්නක ඒ කියන්නේ ඇති වෙන්නේ මුලින්ම අර භවාංග සිත භවාංග චලනය වෙනවා. ඊට පස්සේ භවාංග උපච්ඡේදනය වෙනවා. පංචාත්කරණය එනවා ඊට පස්සේ චක්කු විඥානය ඇති වෙනවා චක්කු විඥාන ඒ කියන්නේ මේක අර විපාක සිතක් මේ විපාක සිත ඇති වෙනවා ඊට පස්සේ සම්පටිච්චන සම්පීරණ ඔය ඔතන එතෙන්දී අර මම කියන දික්කියෙන් අරගෙන සම්පීරණ වෙලාවදී ඊට පස්සේ ගවන් සිත් යනවා ඊට පස්සේ වේදනා සංඥා සංකාර මනට මේ වෙලා යනවා ඔතන්දි මහත්මයා මට තියෙන ප්‍රශ්නේ ඔය ඕකර සක්කු විඥානය කියන එක ඒ පටිච්ච සමුප්පාදය අනුව සංස්කාරයක් නෙන්නේ පෙර සංස්කාරයක් කියලා කියන්නේ. එතකොට මහත්මයා මට තියෙන ප්‍රශ්නේ ඒක පෙර සංස්කාරයක් නම් ඒ කියන්නේ දැන් අර ඒ කියන්නේ පෙර සංස්කාරයකට අනුව තමයි ඒ සිත ඇති වෙන්නේ. ඒ කියන්නේ මල දකින්න ඕන. සමහරට ඒ සංස්කාරය තුල, ඒ මල දැකීම තුල සමහරට සතුට, දුක ඒවා සම්පූර්ණ මේ වෙලාවෙන මේ වෙලාවමනේ ඉන්නේ. මේ මල දැක්කෙන් පස්සේ අපිට සමහර සතුටක් ඇති වෙන, වේදනාවක් ඇති වෙන්න පුළුවන් මේ වෙනවල. මේ සතුටක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ දේවල් හරියටම ඔටෝමැටිකලි ප්‍රෝග්‍රෑම් වෙලා වගේම නේද ඉන්නේ අර සංස්කාරය පෙර සංස්කාරයත් එක්ක. මට තියෙන ප්‍රශ්නේ එහෙම නම් කොහොමද දැන් එකන මට තිය හැම එකක්ම එම දැන්ගේ දක්කින දකිින් හැමදේම අපිට මේ ඇහැට කනට දකිනේ තේරම පෙර සංස්කාරයන් නිසාමද වෙන්නේ එහෙම වෙනව නම් මම කොහොමද දැන් මම හවසට ඇවිදින්න යන ගහ මම දකින අද හවසට මම මේ ගහ දකිනවා කියලා එ ඒක කොහොමද වෙන්නේ කියන එක මට ප්‍රශ්නයක් එතන එකන අර හැමදේම දැන් මම ෆිජ්ජ කැරලා බැලුවතින් ෆිජ්ජකේ තියෙන දේවල් මම දන්න මොකක්ද කියලා ඒකයි එතකොට අර අපි දකින්න ඇහෙන දේවල් පටිච්ච සමුපාදය අනුව ඒ ඒ සිතේ ඒ ඒ සිතක පටිච්ච සමුපාදයට අනුව සංස්කාර මේ පෙර අර අපි දැන් ඔබතුමාම කියන විදිහට කියන්නේ අපි විපාක වටේකනේ ඉන්නේ ඒ විපාක සිත හැමතිස්සෙම කොහොමද මේ වෙන්නේ කියන එක මට ප්‍රශ්නයක් ඒ මේ නිශාන්ත මහත්තයා මේ ඒක කොහොමද හැමතිස්සෙම ඒක පෙර සංස්කාරයකින්ම වෙන එක කියන්නේ අර අපිට ওই කියන විදිහට දැන් يعني අපිට ඉස්සරහට ප්‍රෝග අපි කියන්නේ ඉදිරියේ වෙන දේත් වෙලා දැනට වෙලා ඉවරයි. ඒ කියන්නේ වෙලා අපි ඉස්සරහට වෙන තියෙන දේ ওই කියන විදිහට අපිට මේ දැන් හෙට දවස වෙන්න ඕන තියෙන දේවල් දැන් මේ පෙර සංස්කාරයන්ත් එක්කම හැදිලා ඉවර හෙට දවසේ වෙනකොට. ඔහොම වෙන්න පුළුවන්ද? නෑ ඒ එහෙම එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. අන්න ඒකයි. ඔහොම ගත්තේ හැටිය ඕම ගත්තේ හැටිය අන්න බලන්න බද්දේකරත් සූත්‍ර එතකොට ඔන්න බලන්න ඒක දැන් හොඳ හොඳ දැනක් ඔබතුමා ගත්තා. ඕම ඔහොම ගත්තේ හැටිය තමයි අපි බද්දේකරත් සූත්‍රේ බොරු වෙනවා. ජාති ධම්ම සූත්‍රේ බොරු වෙනවා. මජ්ජි සූත්‍ර ඔක්කොම බොරු වෙනවා. <laughs> තේරුණාද? ඒකද ඔන්න ඔතන ඔතන ඔහොමනේ මේ ඔතන ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට කවදාකවත් අතීතයක් ආයි හම්බු වෙන්නේ ඒක ගියා ගියාමයි. හරිද? ඒ කියන්නේ ඒක ගියා ගියාමයි කවදාකවත් සසර වසනාතුරාවට ගන්න හම්බු වෙන්නේ නැහැ. දැන් මම උදාහරණයක් කියන්නකෝ. ඔබට ඒක තේරුම් ගන්න. දැන් මේ දැන් මම කතා කරන්නේ ඔබට ඇහෙනවනේ. ඔන්න ඔන්න ඔන්න ඔන්න බලන්න. දැන් මම කියනවා ෆෝන් එක කියලා. මොකද්ද මං කිව්වේ? ඔබතුමා ෆෝන් එක කියලා අන්න බලන්න. ඔන්න බලන්න ෆෝන් එක ඔන්න බලන්න ෆෝන් එක කියලා දැන් කිව් එක ඔබතුමාට හම්බු වෙන්නේ අන්න බලන්න සෝතම් පටිච්ච සද්දේට උප්පජ්ජති සෝත විඥාන තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියනකොට ඔතන හැදෙනවා ෆෝන් එක. දැන් කොයිලාද හැදුනේ? ඔව්. මේ ඔබතුමා කියන මොහොතටම තමයි හැදුනේ. අන්න හරි. එහෙනම් අතීත කතන්දරයක් නැහැ ඔන්න බලන්න. ඔන්න බලන්න. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොටම ඒක ඉවර වුණා. දැන් ඊගාවට ඔන්න බලන්න ඔබතුමා දැන් උත්තර දෙන්නේ ඔන්න බලන්න. ඔන්න බලන්න දැන් ඔබතුමා උත්තර දෙන්න ඕනේ. දැන් මම ආයිත් ඔබට ඔබ ඔබට ඇහෙනවා ආයිත් මෙන්න මේ විදිහට මොකද්ද මං ඇහුවේ කියලා. හොඳට බලන්න. එතකොට ඔබ ඔතුමා ආයි මට උත්තරයක් දෙනවා දැන් ෆෝන් එක කියලා. ඒ කොයි එකද ඔබ උත්තර දුන්නේ? මං කියපු ෆෝන් එකද නැත්නම් වෙන ෆෝන් එකක්ද? ඔබතුමා මට ඒක කියන මගේ අර කනේ ඒ කියන්නේ මේ සබ්දයක් ඇහුණ වැදුනනේ. ඒක ඊට පස්සේ මනසේ ඇති වුණානේ ෆෝන් එක කියලා. ඊට අදාළව තමයි මම උත්තර දෙන්නේ. මේ මනසේ හැදුන මේ එකත් එක්ක. ඉතින් ඒ හේතු ටික ඉවරයිනේ. ඔන්න බලන්න ඒ හේතු ටික ඉවරයිනේ. හැදෙනකොටම ඔන්න බලන්න ඔය ඔය ඔය ඔතන කනට ඇවිල්ලා වැදුනේ සද්දයක්. සද්ද තරංගයක් සද්දයක් වැදුන සෝත විඥානයේ හටගත්තහම අන්න කන සද්ද සෝත විඥානයේ කියනකොට මෙතන එක ඉවර වුණා දැන් බලන්න තිංගා සංගති පස්ස කියලා මනට ස්පර්ශ වෙනකොටනේ කතන්දරේ තියෙන්නේ මනට ස්පර්ශ වුණේ මොකද්ද අර ආපු සද්ද නෙමෙයිනේ මන තුල අන්න බලන්න මන තුල රාගදේශ මොහත් එක්ක කිලිසියදිලා තමයි දැන් සද්ද ආරම්මණයක් ස්පර්ශ වුණේ එතකොට මං කිව්වේ ඔබට ඇහිලා නැහැ ඇතුලෙන්නේ හදලා දෙන්නේ වේදනා සංඥා සංකාර වලින් ෆෝන් එක කියලා එහෙම එතකොට මං මං මං එතකොට ඔබට ඔබ තුලින්ම හැදිච්ච එකක් නේද ඔබතුමාට අය හම්බ වුනේ ඔව් එහෙනම් එහෙනම් මං කිව්ව එකට උත්තර දීලා නැහැ නේද කවදක්වත් මං කිව්ව එක ඇහිලා නැහැ නේද ඕන්න <laughs> බලන්න වැඩි වාරිසි උන්ට රකෝද ඒ කියන්නේ ඇතුලෙන් හැදෙන එක තමයි ඇතුලෙන් හැදෙන එක තමයි ඇතුලෙන් දැනගන්නේ ඇතුලෙන් දැනගන්නේ. හරිනේ. ඒ කියන්නේ නාම රූප සකස් වෙන්නේ මන තුල මනෙන් හැදිච්ච එක තමයි මනෙන් දැනගත්තේ. ඔබතුමාට දැන් තේරෙනවා. එතකොට ඔබ ඔබතුමාට මේ ලෝකේ කිසි කෙනෙක් කතා කරපියක් ඇහිලා තියෙනවා. නෑ. ඉන්දියාවේ ඇහිලා නෑ. මාර දැනක් නේ. ඔව් ඒක නම් මාර දැනක් ඒක ඇත්තටම. එතකොට ඔබ ඒ කියන්නේ ඔව් කියන්න කියන්න. ඔව් ඒකතම මේ සතුමත් ඒකැන අර ඇත්තරම කියෙන අපි අර අපි සිින්දුවක් ඇැහුවත් මට මේ කිවක මතක්ුණ අපි සිින්දුවක් හල රස ින්දුන ද සේරම ඉතින් අතියන අපි අර පිටින් ගෙන ශබ්දයක් නිසා නෙමේ ඒ අපිය මනතුළම හැදිච්ච ඒක අර රාග දේශමහෝලින් මේ වෙලා සීම එකක් හදල ලස්සන් ටයිතින් කල්ලා අපින මේ මේ කරගෙන ඉදින වශ ලස්සන්ට ඒ කතාවනේ දවා මුලින්ම කිව්වේ එක්කෙනෙක් අම්මා නිශාන්ත මහත්තයා කියලා දකිනවා. තව අම්මගේ අම්මා තාත්තා වෙන විදිහකට දකිනවා. ඔන්න දැන් කිව් එක ඇතුලෙන් නේද නිර්මාණය වෙන්නේ. ගැටෙන එක මොකක් වුණත් ඇතුලෙන් නේද පණිවිඩය හැදෙන්නේ. ඇතුලෙන් පණිවිඩය හැදෙන්නේ. එහෙනම් එළිය කතාවක් නැහැ නේද? එළිය කතාවක් නෑ ඒක ඒක ඒක මට හොඳටම මේ පැහැදිලි ඒක. එළිය කතාවක් නෑ මේක ඇතුලෙම මේ තමයි මේ ගැන මම මේ ජීවත්වෙක් අවුරුදු තිස් ගානට මේ සිතුවලි ටිකක්ම තමයි මම පරිහරණය කරේ කියල මට හොඳටම ඒක පැහැදිලි හොඳටම ලිහා ගන්න දැන් අයි එකන ඔතනින් ඔතනින් එක අඩියක්කත් තියන්න එපා ඔය ටික ආයතන හයිම ලිහා ගන්න ඇතුව දැන් හරිද ඒ කියන්නේ එතන තමයි තැන අන්න වශන්න එතකොට එතකොට බලන්න කවදාක්කත් අහපු දෙයකට උත්තර දීලා තියෙනවා <laughs> කවුරුත් කතා කරපයකට උත්තර දීර තිනද අන්නවල දෙන්නේ කම්බවෙලා තිනවා ඇහැත්ත හොමනේ දේතකොට කනත් දහයත් දිවත් කයත් ඔක්කොමටික බලන්න එතකොට ඔන්න බලන්න ඔතනින්ම නම් දැන් ඕක දැනගත්තේ ඇතුලෙන් හැදිච්ච එක නම් ඇතුලෙන් දැනගත්තේ කවදාකවත් බාහිර බාහිර සද්දයක් ඇහිලා තියෙනවද නෑ බාහිර සද්දයක් කතා කරන්න බැරි දැනකට කොටු වෙනව නේද ඔන්න බලන්න වාර තැනකට දැන් දැන් කොටු වෙන්නේ වාරම තැන. ඒ කියන්නේ ඔක මං අන්තිමට උත්තරේ දෙන්නම් ඔයාලට. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරිද? ඒ ඊට එතනට යන්න ඉස්සෙල්ලා ඔන්න ඔය ටික හොඳටම බලන්න ඒක එහෙමමද එහෙම නෙමෙයිද? ඒක එහෙමම තමයි ශාන්ත මහත්තයා. ඒක ඒ කියන්නේ අර ඔබතුමා අර මට يعني මම ඔබතුමාගේ අර කලින් දේශනා අර කියපු දේශනාවලදී අහලා තියෙන චනය අර කන්නාඩිය අරගෙන CCTV කැමරා එක අරගෙන ඇහැ කන ඒ ඒ ඒ ඒ පහෙන් ඒවා සිස්කේවල් පහක්ම තමයි ඒවයින් අපි අපිට ගන්න දෙයක් නැහැ ඇත්තටම ඒ වහලා ඒකත් බලන්නකො මෙහෙම ඒ ඔක්කොමත් දැනගත්තේ ওই විදිහටම නේද ඇතුලෙන් ඇතුලට නේද දැනගත්තේ ඇතුලෙන් ඇතුලටම තමයි දැනගත්තේ එතකොට ඒ කොහේ දිනකක් ගැන දැන කියන්නේ ඔය දැන් <laughs> ඔය තියෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්වනේ ඔරුවක් ඔරුවක් හදලා දෙනවා ඔබලට මේ ගඟෙන් එගොඩ වෙන්න කියලා. ඒ ඔරුවේ කෑලි ටික නේද ඔය තියෙන්නේ. හදපු ඔරු ඔරු උන්නාන්සේ හදලා දුවිපු ඔරුවේ කෑලි නේද ඔය තියෙන්නේ. මෙහෙම දෙයක් වෙනවා, මෙහෙම දෙයක් වෙනවා කියලා දැන් මේ ඔරුව නේද හදන්නේ. දැන් ඔබ අසුචි වලකට වැටිලා ඉන්නවා. ඔබට ගොඩ යන්න ඔබ ඉනිමගක් හදනවා, එක්ක කඹයක් හදනවා මේ අසුචි වලින්ම. වෙන මුකුත් නෑ ගන්න. ඒ අසුචි වලින් හදන හදන කෑලි ටික නේද ඇහැ කන නාසය දිව කය පේනවා ඇහෙනවා දැනෙනවා අභ්‍යන්තර බාහිර ඔය ඔක්කොම ටික. කොහෙන්ද හදන්නේ දැන් ඔය? ආ ඔන්න බලන්න දැන් කතාව. දැන් බලන්න. <laughs> දැන් ওই ටික කියනකොට ඔබට හෙල්ලෙන්න බැරි වෙනවා. <laughs> ඒ කියන්නේ ඒ කියන්නේ හිත බාහිරට ගිහිල්ලා නැති ගතන්දරේ දැන් පේනවාද? යම් ගිහිල්ලම නැහැ කියලා. ඔය දැනගත්ත කිසි දෙයක් කොහෙවත් තියෙනවද ඇතුලෙන් හැදිච්ච ඒවා ඔක්කොම. ඇතුලෙන් මනෝ ලෝකයේ තුලම ගොඩනැගිච්චනේ ඒක ඔක්කොම. මනෝ ලෝකයෙන් අන්න බලන්න. ඒ කියන්නේ ඔබෙන් ඔබට නේද දැන් ඇහෙන්නේ. මගේ මට තමයි ඇහෙන්නේ නමුත් මම ඒක හදාගන්න පිටින් ඇහුණා මේ අර චිත්තයක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ ඔබ ඔබ හිතන් ඔබ ඔබගේ පැත්තෙන් බලනකොට මම ඔබ කියලා හදාගෙන තිබුණා දෙන්නෙක්ව. දෙන්නෙක් නැහැ නේද දැන් එක්කෙනයි නේද ඉන්නේ. මමම නේද එතන ඉන්නේ. මමම තමයි අන්න අන්න දිත්තේ කැඩිච්ච දැන් අභ්‍යන්තර බාහිර බටමිටි දෙකම ඉවරයි නේද? ඩක්කාල වැටුණා දැන් ඔබට තේරෙනවා සිද්ධිය. හොඳට බලන්න. ඔන්න බලන්න. දැන් ඔබට බාහිරේ කියලා ඔබ කවදාකවත් දැකලා තියෙනවද? හම්බ වෙලා තියෙනවද කිසිම දෙයක්? කිසිම දෙයක්. සද්දයක්වත් ඇහිලා නැති තැන, පෙනිලත් නැති තැන ඒ ওই විදිහටම බලන්න. ඇහැ රූප චක්කු විඥාන කියනකොට හැදිලා තියෙන්නේ ආයේ ඇතුලේ නේද රූපේ. ඒ හැදිච්ච රූපේ නේද දැකලා තියෙන්නේ. හැදිච්ච රූපෙම තමයි දැකලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් කණේ විදිහටම බලන්න. ඇතුලෙන් හැදිච්ච සද්දේ නේද දෙයක් කියලා හවු වෙලා තියෙන්නේ. අම්මා තාත්තා කියලා වචන හැදිලා තියෙන්නේ. ඇතුලෙන් ඇතුලෙන් හැදිච්ච කෙන ඇතුලෙන් දැනගත්තේ. ඔව් ඇතුලෙන් හැදිච්ච එක ඇතුලෙන් දැනගත්තා ඊට පස්සේ ඒක පිටට ගැට ගැහුවා. අන්න හරි. අභ්‍යන්තර ඕකනේ දතාවේ කිව්වේ මනසේ. ওই තියෙන දතාවේ දෙකක් හැදුනේ ඔහොම නේද? විඥාන මායාව පිවියෝක නේද? ඇතුළයි පිටයි කියලා දෙකක් වෙන් කරා නේද? ඔබයි මායි කියලා දෙන්නෙක් වෙන් කරා නේද? ආන්න ওই තියෙන්නේ මමත්වය. ওই තියෙන්නේ අවිද්‍යාවච්චය සංඛාරා. දැන් බලන්න හිතයි ඔන්න බලන්න ඔය දැනගත්ත දේයි ඒ කියන්නේ හිත කීයක් ආවද? එක පාර එක සැරයකට එක හිතයිනේ හටගන්නේ. එක පාරකට ඒ හිතමනේ එතකොට ඒ හිතමනේ ওই සද්දේ ඔය ඇහැදින එක එතකොට කෝ ඔබ එතකොට මන් තුන්දෙනෙක් ඉන්නවනේ දැනගන්න මමයි ඇහෙන එකයි හැදෙන හිතයි ඔය හිතයි හැදෙන එකයි ඔය ඇහෙන ඔය හැදෙන ඇහෙන දෙයි මමයි තුන්දෙනෙක් ඉන්න පුළුවන් දෝක තුන්දෙනෙක් නෑ එතන එකයි ඒක හිතම නේද තුන්දෙනාම ඒ ඒ ඒකෙන්ම නේද එකට බෙදලා තියෙන්නේ ඇහෙන ඇහෙන මමයි ඇහෙන දෙයි ඇහෙන මමයි දෙන්නේ අන්න බලන්න ඔන්න ඔන්න බලන්න. ඒ හිතම ඇහෙන දේ වෙනකොට ඔබට ඉන්න තැනක් තියනවාද? හොඳට බලන්න ඔය කතාව. ඔන්න ඔතනින් තමයි වෙන් වෙන්නේ. දැන් තේරෙනවද ඔබට? මෙතන තියනවා කියලා සියුම් ගැටයක් ගැලවෙන්නේ. ඔතනින්ම ගලව ගන්න. ඔතනින්ම ගලව ගන්න. ආයි දෙකක් දෙකකට යන්න එපා. එතකොට ඔන්න දැන් ඔබට පේනවා නේද? ඔය හැදෙන හිත හැදෙන්නේ පටිසමුප්පන්නව හටගන්න එක කියලා උක. හැදෙන හිත හටගන්නේ පටිසමුප්පන්නවම. අන්න එතකොට ඔය හැදෙන හැම හිතක්ම ඔය දැනගන්න හැම දෙයක්ම මේ මොහොතේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් නිය හටගත්තේ ටක්කාර. ඒ හිතමනේ දැන් ඔය දැනගත්ත පණිවිඩය පෝච්චිය. අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන ඕකමයි මේ වෙලාවේ හිත ඒ ඒ හිතමනේ පෝච්චිය. දැන් දැන් ඔන්න බලන්න දැන් සියුම් තැනක් හොඳයි එතකොට ඔබේ ස්වභාවය මේ දැන් ඔබ කියලා හිතුවොත් ඔය හිත ඔබේ ස්වභාවය මේ වෙලාවට ඕච් කියන්නේ ඔව් ඒ කියන්නේ ඔබේ සිතමනේ ඒ සිත ඔව් ඔව් ඒ ඒ සිතමනේ ඔබ <laughs> ඒ සිතමනේ පෝච්චි තුනක් නැහැ එකයි ඔව් තුන එක එක ඒ සිතුවෙල ඇති වෙන්නකොටම මම කියලා ඒකට දාගෙනම ඉන්නේ. ඒක තමයි දෘෂ්ටිය. අන්න ඒක තමයි සක්කාය දිට්ඨිය. දැන් ඔබට පේනවා නේද? ඔබ මේ ක්‍රියාවලිය දකින්නට ඔබ එතන නෑ නේද? ඔබ දකිනවා මේ මේ දැන් පූච්චියක් කියන එකක් නිර්මාණය වුණා. අන්න ඔබ අවබෝධය තුල ඉන්න වෙලාව. ඔබ ඒක කරගෙන නෑ නේද? අන්න දැක්කද? මේ දිත්තේ කඩා ගන්න ඕනේ. හිතට හිතට ඒ ඒ කියන්නේ ඒ වෙනදී ඔබ දකිනවා දැන් මේක පටිච්චසමුප්පන්නව හටගන්න කතන්දරය. ස්කන්ධ හටගෙන හටගන්නකොට ඔබ එතන නෑ. දැන් වෙන්දට ඔබ ඉන්නව නේද ඇහුනේ මටයි කියලා. අන්න එතන නේද දෙකට වෙන් උනේ. ඇහෙනදී ඇහෙන කෙනයි කියලා දෙකක්. පොඩි පොඩි සියුම් තැනක්. හරි හරි තව චුට්ටක් ඉස්සරහට යන්කෝ. එතකොට හොඳට බලන්නකෝ. ඔන්න දැන් බලන්න දැන් එහෙනම් ඔබට ඔය ඔය ඔබගේ හිතේ හැදෙන දේවල් මේ වෙලාවේ. දැන් මේ අහගෙන ඉන්නවනේ ඔබ ඔබේ නෝනත් ඔතනට වෙලා ඉන්න ඔබ විවාහකද? ඔව් මම අන්න හරි. දැන් නෝනයි දරුවෝ ටිකයි ඔහොම වටේ ඉන්නවා. ඔබට විතරයි ඇහෙන්නේ පණිවිඩේ. හොඳේ? දැන් ඔබේ ওই හැයෙන හැෙනෙකට ඔබට දැන් රූප මැවෙනවා ඔක්කොම වෙනවා සද්ද ඇහෙනවා. දැන් අර කට්ටිය දැන් අර කට්ටියද පේනවාද ඔබට ඇහෙන්නේ හිත ඇතුලේ වෙන දේවල් එකක්. නෑ නෑ ඔබ මේ වෙලාවේ ඔය හදා ගන්න දේවල් කෝප්පයක් පිඟානක් ඔය එකක්වත් කාටවත් ඔබටම විතරයි නේද ඔබට ඔබට ඔබටම විතරයි හොඳ හොඳට බලන්න එතකොට එතකොට බලන්න දැන් දැන් දැන් ඔන්න බලන්න දැන් ඔතන ඉස්සරහා තියෙන ඔබ ඔබට පේන දේවල් ටිකක් කියන්න කිව්වොත් දැන් කියන්න බලන්න ටිකක් ඔතන අපිට මෙතන ජනේලෙන් එළියට පේනවා ගහක් පේනවා. තව ගෙවල් කීපයක් පේනවා. තව අන්න හරි. ওই ওই ටික අන්න බලන්න. දැන් අපි උතන පේනවා කියන තැන ගත්තාම බලන්න කොහොමද දැන් ඕක පේන්නේ කියලා. දැන් ওই මොකක් ගැනද ඔයා කියන්නේ කියලා. ඔන්න බලන්න. ඇත්තටම පේ පේන්නේ මේක දැනෙන හිතට දැනෙනවා ඇත්තටම එහෙම දේවල් තියෙනවා එතකොට ඔයාට දැන් දැන් හිතින් දැන් ඇහෙන්නේ මේනේ ඔය කියන්නේ දැන් ඔය කියන්නේ හිතින් කියන්නේ හිතෙන ටිකන්නේ කියන්නේ එහෙනම් පේන පේනවා කියන තැන තියෙන හිතෙන බවක් නේ දැන් මෙතන ඇහෙනවා කිව්ව තැනත් හිතෙන බවක් නේද තිබුණේ. ඇතුලෙන් නේද හැදිලා ඇතුලෙන් දැනගත්තේ. ඇතුලෙන් දැනගත්තේ සිතුවිල්ලක් නේ. සිතුවිල්ලක්. ඔව්. එතකොට ওই සිතුවිල්ලක් නේද දැන් පේනවා කියලා අල්ලලා තින්නේ. පේනවා කියලා අල්ලලා තියෙන සිතුවිල්ලක්. ඒක අන්න බලන්න. එතකොට ওই හිතේ තියෙන එක නේද දැන් පේන්නේ ඔබට. හිත ඒ කියන්නේ මෙහිමයි. දැන් ඔබ කතා කරන කතා කරන්න දැන් ඔබ හිතන්නකො මෙහිම. හරි. ඔන්න බලන්න දැන් ඔබ කියවනේ ගෙවල් ටිකක් පේනවා කියලා ජනේලයක් කියලා. ජනේලයක් කියලා ඔබ මේ වෙලාවේ පොඩ්ඩක් හිතන්නකෝ. ඔන්න හිතුවා. හිතුවේ කොහොමද? මනංච පටිච්ච ධම්මේට උපපතිදි මනෝවිඤ්ඤාණ තෙංග සංගති පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ඔන්න ක්‍රියාවලිය දුවනවා හෝගාලා දැන්. මන ධම්ම ක්‍රියාවලිය දුවනවා හෝගාලා. ඔන්න දැන් හිතනවා. හරිනේ. දැන් මම මම ඔබට කියන දැන් ඔබ හිත පිට කියන්න කියලා. දැන් හිතුවේ කියන්න කිව්වොත් ඔය මොකද්ද කියන්නේ? මම හිතපුව කියන කිවොත් ජනේලය කියලා තමයි කියන්නේ නමුත් සබ්දය පිට වෙන්නේ මේ ජනේලය කියලා හිතුවේ වෙන එක සබ්දය ඉදිරියට පිට වෙන්නේ ඒක ඊට පස්සේ ඒ කීපෙක ඔබට ඇහුණ කියලා ආයි හම්බ වෙන්නේ තායි සිතුවිල්ලක් නේද ඇතුලේ ආයි ආයෝ මට මගේ කටින් ඒ සබ්දයක් තිබුණා මේ සන්තමය හිලායි මම කිව්ව කියල මට මේ වෙන ඒකක් සිතුවිල්ලම තමයි ආම ජනලෙගල මම කිවගල එකක් මට එතකොට බන කත් ඒගැන්න ඔබ මෙහෙම කියනවා කියල වෙන්නත් හිතන්න වෙනවා හිතපු එකක් තමයි කිව්ව කියලා ආයිත් ඇහෙන්න කිව්ව කියලා දැන් කිව්ව කියලා දැනගන්නේ ආයිත් සිතවිල්ලකින් කනින් නෙවෙයිනේ එතකොට අයිසි මේක ගිහිල්ලා නෑ නේ මේ සිතෙන් එළියට. හිතට එළියට ගිහිල්ලා හිත ආන් හිටියද දැන් මේ සද්ද ඇහෙන එක? කතා කරා කියලා දැනගන්නේ නැහැ නේද? ඒකත් සිතුවිල්ලක් නේද අය? කතා කරන බව. හොඳට බලන්නකෝ. මාර මාර කතන්දරයක් මම මේ ඔබට කියන්නේ. ඕක හොඳ සිවුම ගලවන්න මේක. ආයි ඔබට ඇහෙනවා කියන දණත් ආයි දැනගන්නේ සිතුවිල්ලකින් නේද අර විදිහටම. එතකොට බලන්න ඔබ ඔබ කතා කරන්න ඕනේ ඇහෙන්න නම්. හරිද? ඒ කියන්නේ ඔබට ඇහෙන්න නම් ඔබ කතා කරන්න ඕනේ. ඔබ කතා කරන්න නම් කතා කරන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ. ඊ හිතලා ඔන්න බලන්න ඊ හිතුවා. ඔන්න හිතලා තමයි අර කතා කරන ක්‍රියාවලිය වුණා කියලා දැනෙන්නේ. ඊට පස්සේ ඒ ඒ ඒ ක්‍රියාවලිය එතනින් ඉවරයි ඊ හේතු ටික. ඔන්න බලන්න දැන් ඔබ ඇහෙනවා කියන දැන කන කනසෝත කනසද්ද සෝත විඥාන ඒ වෙන පරයයක් නෙදයි යන්නේ. එතකොට තිංගන් සංගති පස්ස කියලා ආහිසරයක් විකෘතියක් වෙලානේ ඇහින්නේ. එතකොට ඔබ කතා කරපේක ඇහිලා නැහැනේ. මම කතා කරපේක ඇහිලා නැහැ. සම්පූර්ණයෙන් විකෘතියක් තමයි මේ මනස ඇතුලේ හදාගන්නේ. එතකොට එන ඔබ කතා කරන එක ඔබට කවදාකවත් ඇහිලා තියෙනවද? නමුත් මම හිතනවා මම මට කතා කරපු එකේ තමයි මේ වැටෙන්නේ කියලා. එහෙනම් අතීතයේ කවදාකවත් වර්තමාන මොහොතට ඇවිල්ලා නැහැ නේද? කතා කරපු එකක් ඇහෙන්න නම් අතීත එකක් එන්න ඉබේ මේ මොහොතට. ආවේ නැහැ නේද එහෙනම්? දැන් නේද හේතු සකස් වෙලා ලැබුණේ? හොඳට බලාගන්න. එහෙනම් වර්තමාන එක අනාගතයට ගිහිල්ලත් නෑ නේද? දෙකම බලන්න ඕනේ වෙලාවේ. ඒක තමයි මාත් දැන් එතකොට එහෙම හිතනකොට අතන විපාක ටිකක් ඒක එතකොට මේ මොහොතට සකස් වුණා නම් ඒකත් එකේ මොතර සකස් වෙලා තියෙන්නේ එතකොට එතකොට මහත්මයා සංස්කාර සංස්කාර මේ අපි රැස් කරන සංස්කාර ඔන්න බලන්න දැන් තමයි තැන ඉන්නේ ඒ කියන්නේ ඒක තමයි හරි හරි අපි ඔන්නෝ ලියා ගන්නකෝ දැන් හොඳට එක එක ලියන්නකෝ ඔන්න බලන්න දැන් බලන්න අපිට එහෙනම් අපිට කවදාකවත් අතීතයේ වර්තමානයේ ගැට ගිහිලා නැහැ නේද වර්තමානයේ අනාගතයට ගිහිල්ලත් නැහැ නේද වර්තමානයේ අනාගතයට ඇත්තරම ඒක ඇත්තනමාත්මය අරව ඔතුමා කියන මේකට ගැන අතිතය කියන්නේ සිතුවිල්ලක්මනි අනා ඒකත් සිතුවිලක් දැන් අපි නීට අවුරුදු දහයට කලින් කරපු දේවල් මොනහරි මතක් කරන්න කියලා කිවරින් දහයකට කලින් කැන කාලයක් නෑන් ඒකත් සිතුවිල්ලකින්න හිතන්යා මේ කලින් ඉස්තර මෙහෙම දේවක් වුණා කියලා ඒ කියන්නේ ඇත්තටම එහෙම අතීතයේ ගෑමක් නෙමෙයි නෙමෙයි ඒකත් හිතන එකක්ම නේ තියෙන්නේ දැන් හිතන්නේ වර්තමාන මොහොතින් හිත අතීත එකක් කියලා හිතන්නේ මේ මොහොත අතීතන්නේ මේ මොහොතේ හරියට හරි ඒ කියන්නේ කණ්ණාඩියට එබෙන කතන්දරයමයි ඔබ කණ්ණාඩියට එබෙන එබෙන වාරයක් පාසා ඒ ඒ මොහොතේ නේද පිළිබිඹුවක් ඉන්නේ කණ්ණාඩියට ඒක අන්න හරි ඒ කියන්නේ ඔබ කණ්ණාඩියෙන් අයින් අයින් වෙනකොටම පිළිබිඹුවත් එතනින්ම අයින් වෙනවා ආයි ආයි ඒ කියන්නේ ගියේ නැහැනේ අනාගතේට. අනාගතේ නැවතිලා නැහැනේ කන්නාඩි පිළිපිපුවක් කොහෙවත්. නෑ. අන්නවල නිතරම නිරුද්ධයිනේ. එහෙනම් ඔබට පේනව නේද? මේ සිත හටගන්නේ අතීතේවත් අනාගතේවත් මේ පච්චුප්පන්න මොහොතේ. හැබැයි මේ මොහොතේ අර වගේ එකක් එනවා. ඒ වගේ එකකින් මේ මොහොතේ ඒ වගේ එකක් නිර්මාණය කරන. ඒ වගේ එකක් මිසක් ඒක නෙමෙයි. ඔබ පහන් දැල්ලි උපමාව ඇහුවා නේද? කොහොමද දිගින් දිගටම පහන් පහනක් පත්තු වෙන්නේ කියන එක. දැල්ල ඒැන අපි අර ඒ මේවත් මේ දැල්ලමත් නෙවේ කියන්න බැහැ ඒකර ඒකම මේව කියන තමයි මේ වෙන්නේ ඒගැන මේ මොහොතේ මේ මොහොතේ තෙල් කියන හේතුවයි තිරේ කියන හේතුවයි තිබුණට මේක පත්තු කරේ නැත්තම් පත්තු වෙන්නේ නැහැ නේද? පත්තු වෙන්නේ නැහැ. ඔන්න පත්තු කරා. ඔන්න බලන්න ඔන්න පත්තු කරලා දුන්නා. දැන් පත්තු කරලා දුන්නාට පස්සේ දැන් දිගටම පත්තු කරන්න ඕනේ නෑ නේද? පත්තු වෙවි යනව නේද? දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම. ඒ කොහොමද පත්තු වෙන්නේ? අන්න ඒක තමයි මුලින්ම ඔබට මේ ලෝකේ අහුවෙන තැන පත්තු කරලා දීපු තැන. අම්මයි තාත්තයි. තේරුණාද? ඒ කියන්නේ එක සැරයක් මේ ලාම්පුව පත්තු කරාට පස්සේ ආයෙ පත්තු කරන්න ඕනේ නැහැ. මේකේ ඒ පත්තු වෙලා ගිනි ගන්න ස්වභාවය දිගින් දිගටම තියෙනවා. අර පහනේ ඊ ඔන්න බලන්න දැන් දැන් තිර ටිකටයි තෙල් ටිකටයි ගොඩ නැගින දැල්ල දැන් නිවුනොත් ඊගාව තිරයි තෙලුයි තිබුණට පත්තු වෙනවද පහන? නෑ නේද? නෑ. පත්තු වෙන්නේ නෑනේ. එහෙනම් ඊගාව තිර ටිකටයි තෙල් ටිකටයි අරකින් ගින්දර එන්න ඕනේ නේද? ඔන්න හැබැයි ඔන්න බලන්න. දැන් තෙල් ටිකටයි තිර ටිකටයි ඇති වෙන ඵලය තමයි දැන් දැල්ල. ඔන්න බලන්න ඒ දැල්ල තමයි දැන් ඵලේ. ඒ දැල්ල හේතුවක් වෙන්න ඕනේ නේද? ඊගාව හේතු දෙකට ගිහිල්ලා තව අලුත් දැල්ලක් ඇති කරන අලුත් ඵලයක් ඇති කරන්න. අලුත් දැල්ලක්. ඔව් ඔව්. අන්න ඔන්න බලන්න. ඒක නේද වෙන්නේ දැන් මේ හැමතිස්සෙම අපිට. අරක ඉන්නේ නැහැ. ඒක හේතුවක් වෙලා මෙතනට එකතු වෙනවා තව හේතු ටිකකට අලුත් අලුත් එකක් ඒ වගේ හදන්න. දැන් තේරුණාද? <laughs> <laughs> ඒ ඵලය හේතුවක් වෙන. ඒකනේ හේතු ඵල ඵල හේතු කියන කතන්දරේ. තේරුණාද ඔබට? ආහා දැන් තේරෙනවද ඔබට? ඒක ඉන්නේ නැහැ කවදාකවත්. හැබැයි ඒක හේතුවක් වෙනවා අලුත් හේතු ටිකක් එක්ක අලුත් ඵලයක් හදන්න ඒ වගේ එකක්. අන්න එහෙනම් බොහොම නේද දිගින් දිගටම පහනපත් වෙන්නේ. <laughs> තේරුණාද? ඔන්න මේ පහන සංසාර කියන පහනපත් වෙන්නේ ওই විදිහට. ඕකම නේද චුති ප්‍රතිසන්දි වෙනකොට වෙන්නේ. මෙතනින් එක හේතුවක් තියෙනවා තව හේතු ටිකක් එක්ක එකතු වෙලා අලුත් ඵලයක් හදන්න. අන්න කකුල් දෙකේ එක කකුල් හතර වෙන හැටි. ඔබට දැන් තේරුණාද? මට ඒක ඒක ඇත්තටම මම මේ කල්පනා කරේ ඒ මොකද මම වෙලාවකට කල්පනා කරා මහත්තයා දැන් දැම් බුදුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඕන දැන් අර දැන් කවුද දෙව්දත්තරුන් නිරයෙන් නිරයට ගිහිල්ලා ආයි ඇවිල්ලා පසේ බුදු වෙනවනි කියලා එතකොට ඒ පසේ බුදු වෙන්නේ දෙව්දත්තරුන් වහන්සේ කරපු පුුණ්්‍ය සංස්කාරයන් ශක්තිනිසා ඒක අනාගතියක වෙන්න දකින්නේ ඒ ඒක බුදුන් වහන්සේගේ ඥානයට මංහිත දැඟ බුදුන් වහන්සේ ඥානයට දකින්න බුදුන් වහන්සට හැකියාව කියන මේ මේ සංස්කාර ශක්තියෙන් හදන දේ ඉන්න මේ මේ තමයි පසේ බුදු වෙලා තමයි මේ ඉන්නේ. එතකොට අර ඒකයි මම හිතුවේ දැන් අර මට ඒක ප්‍රශ්නයක් වුණා මේ ඒක අතීත සංස්කාරවල ශක්තියින්ම මේක විපාක වටේක අපි ඉන්න නිසා හැමතිස්ස මේ දේවම අරකන් පොටෝ පෝග්‍රෑම් වෙලා තියෙනවනම් අපිට කොහොමද මේක මේ වෙන්න කියනක මට එක ප්‍රශ්නයක් වෙලා තිබ ඇත්තරම එක ඔබතුමා එකට ඒක අර ඒකත් එක මට පැහැදිලි වුණා ඒක ඒ කියන්නේ දැන් මෙහෙමයි දැන් මේ හැම ජවන් දැන් හැම මොහොතකම දැන් ඔබ ආවනේ බොත්තපනේට එනකම් වොත්තපනේට ආවට පස්සේ තමයි ඉදප්පච්චිදා පරිසමුපාදී ක්‍රියාත්මක වෙන්නේ. ඕව වොත්තපනේට එනකම් රහතන් වහන්සේත් එනවා හැමෝම එනවා. හැබැයි එතන තියෙන්නේ අන්න බලන්න විපාකයකට සකස් වීමක් විතරයි. හරිනේ? ඒ කියන්නේ ඇහැ රූප ගැටෙන්නේ විපාකෙට. ඇහැට රූප ගැටෙන්නේ විපාකෙට. කනට ශබ්ද ඇහෙන්නේ විපාකෙට. දිවට රස දැනෙන්නේ විපාකයකට. නහයට ගඳ සුවඳ දැනෙන්නේ විපාකයකට. කයට ස්පර්ශයක් දැනෙන්නේ විපාකයකට. මනට ධම්මයක් ගැටෙන්නේ විපාකයකට. තේරුණාද? හැබැයි එතනින් එහාට තමයි අලුතින් රැස් වෙන එක රැස් වෙන්නේ. ජවන් සිත් ටික පටන් ගන්නෙ ඔන්න උතන ඉඳලා. වොත්තපනේ ඉඳලා තමයි ජවන් සිත් හත යන්නේ. කාමාවචර කුසල, කාමාවචර අකුසල, රූපාවචර කුසල, අරූපාවචර කුසල කියලා. හරිනේ? ඔතනින් තමයි නව කර්ම රැස් වෙන්නේ. ඔන්න ඔතනින් සංකාර හැටි වෙන්නේ. අන්න අවිද්‍යාවච්චය සංකාර කියලා අලුත් සංකාර හටගන්නේ ඔන්න ඔතන ඉඳලා. ඔතනින්. ඔන්න ඔතනින් පටන් ගන්නෙ. අන්න ඒක ඇහැට රූප ගැටෙන්නේ විපාකයට. විපාක වට එකට. ඒ කියන්නේ ඒ ගැටෙනකොට ලෝකේ අලුතෙන් නිර්මාණය වෙන්නේ දැන් අන්න අපි අපි පොඩි ළමයා මව්කුසින් ඉපදිලා උතන්ට ඇවිල්ලා හිටියා. දැල දැල වියන මකුළුව හිටිය මැදට වෙලා. සත්තු එල්ලුවේ නැහැ. දන්නේ නැහැ අල්ලන්න. එක මොහොතක ඔබට සත්තු අල්ලන්න පුළුවන් හැකියාව තිබිලා තියෙනවා නේද? ඒක නිසානේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අන්න හරි. අපි හිතමුකෝ දැන් මෙහෙම බාහිරින් සද්ද වදිනකොට උතන රැවටෙන්න ඕන හේතුව තිබුණානේ. අනුශය මට්ටමින්. එහෙනම් ඔතනින් ඇතුලෙන් හැදුවා නේද එතකොට? අර සද්දයට අනුරූප වචන වචන ටික ඩික්ෂනරිය. රූපෙට ගැට ගහගත්ත නේද ඊගාවට? අන්න ඊට පස්සේ ආයතන හයම ගැට ගැහුණා නේ ওই විදිහට. එක පාරක් මේක ස්ටාර්ට් කරලා දුන්නට පස්සේ අන්න දැන් හේතුව තියෙනවා දිගින් දිගටම දිගින් දිගටම මේ විදිහට මේක ගොඩනැගී ගොඩනැගී ගොඩනැගී යන්න අලුතෙන්. තේරුණාද? ආන්න ඒක තමයි මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙන්නේ. සමෝත උතන මහත්තයා තැන් ඇතරම ඔය පටිච්ච සමුපාදය දැන් අර තැනනේ අර මේ හරි එදැන් හිතක පටිච්ච සමුපාදය හරි ගැඹුරු මේ මහත්තය දැන් අර නිතන් සාමානයෙන් බවතුනක පටිච්ච සමුපාදය වගෙන ඕක ටිකක් පැහෙන ගඹුරු නේ දැමක දර අපිට මේ මට ඇත්තරම මේ ගැන දැන් ඔය අර එන පිළිවල් නෙවේ නේද දැන් ඕකාර වේදනා සංඥා සංස්කාරවලට යනකොට ඒක අර ඔයන පිළිවලට නේ වෙනස් විදිහටම ඇති කියන්නේ ඒ කියන්නේ මෙහෙමයි හැම හැම චිත්ත වීඩියක් හටගන්නෙම ඔබ මෙන්න මේක දැනගන්න ඕනේ. ඔය ඔය පටිච්චසමුප්පාදය කියන්නේ ඉනිමකක් විතරයි අපිට දීපු. ඔය පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙන එක එක විදිහට. ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදයත් ක්‍රියාත්මක වෙනවා මේ විදිහට හේතුප්‍රත්‍ය ඊට පස්සේ ඒ කියන්නේ ওই පටිච්චසමුප්පාද චක්‍ර ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ හේතුපත්‍යයයි. හරිද? ඊට පස්සේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන්. ඊට පස්සේ හේතු ප්‍රත්‍ය හේතුපච්චයෙන් ප්‍රත්‍යපච්චයෙන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ඊට පස්සේ තව එකක් තියෙනවා හේතුපච්ච මට මතක නෑ අනිත් එක ඔය විදිහට මේ හතර ආකාරයක දෝෂ පටිසමුපාදී ක්‍රියාත්මක වෙනවා හැම මොහොතකම. ඒ කියන්නේ මෙන්න මේ මේ ඒ ක්‍රියාත්මක වෙනකොට අන්න ඒකයි මේක එකම විදිහකට ක්‍රියාත්මක වෙනවා කියලා අපිට කියන්න බෑ. තේරුණාද? ඒ ඒ අන්න හරි එකම එකම විදිහකට මේ ක්‍රියාත්මක වෙනවා කියලා අපිට කියන්න බෑ. හරිද? ඒ එතකොට මේ මේ මේ මේක මේ කියන්නේ මේ මේ පටිසමුපාද එක චිත්තක්ෂණයක ආ සම්ප්‍රයුක්ත අනිත් එක. සම්ප්‍රයුක්ත. ඒ කියන්නේ හේතුපච්ච අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත කියන හතර ආකාරයකට පටිච්ච සමුප්පාද චක්‍ර 16ක් ක්‍රියාත්මක වෙන හැම චිත්තක්ෂණයකම හැම චිත්තක්ෂණයකම. එතකොට නම් චිත්ත වීදියක් හැදෙන්නේ චිත්තක්ෂණ 17කින්නේ. එතකොට බලන්න චිත්තක්ෂණයක් ගත්තාම චික චිත්තක්ෂණයක පටිසමුපාද චක්‍ර 16ක් ක්‍රියාත්මක වෙනවා. හේතු පච්ච අඤ්ඤමඤ්ඤ සම්ප්‍රයුක්ත කියලා. එතකොට ඔබට පේනවද මේක ලේසි කතාවක් නෙවෙයිනේ. අපිට හිතන්නවත් ඒ බෑ අල්ලන්නවත් බෑ. එතකොට බලන්න ඒ ඒ ඒ එතනදී ඒ පටිසමුපාද ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. හරිද? ඒ ඒ හැම පටිසමුපාදයක්ම හැම චිත්තක්ෂණයකම ක්‍රියාත්මක වෙනකොට ඒ හැම පටිසමුපාදයකම ඉස්සල්ලාම හටගන්නේ මන. ඒ කියන්නේ අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාමං විඥානපච්චය නාම නාමපච්චය චට්ඨායතනං කියලා ඒක ටිකක් චට්ඨායතනං කියලා චක්කායතනං නෙමෙයි චට්ඨායතනං කියලා චට්ඨායතන නාමපච්ච නාමපච්චය චට්ඨායතන නාම රූප නෙමෙයි නාමපච්චය චට්ඨායතන නාම කියන්නේ මොකද්ද වේදනා සංඥා සංකාර විඥාන කියන ටික අන්න බලන්න. මේ කියන්නේ මේ නාම ධර්ම වලින් මන ආයතන ඉස්සල්ලම හට ගන්නවා. තේරුණාද? <laughs> නාමපත්‍ය චට්ඨායතන. චට්ඨායතන කියන්නේ මන ආයතනෙට. මන ඒ කියන්නේ මහත්තයා ඔන්න ඔතන හොඳ තැනක් මේ ඒ කියන්නේ මහත්තයා දැන් අපි හිතමු දැන් මලක් මුලින්ම දැක්කනම් මල මල මුලින්ම දැක්කන් පස්සේ පළවෙනි චිත්ත වීතිය යනවා. එතකොට දැන් අපි ඔය කලනකෙන් අපි ගන්නන මල දිහා දිකටම අපි බලාගෙන බලාගෙන ඉන්නකොට ඔය කියන විදියට පටිච්ච සමුපාද යන්න එකයි චක්‍රය මෙන අපි දැන් මලා අඳුර ගන්න පිනාඩි පහක් දිහා මල දිහා බලන් ඉන්නවන ඔය ඔය දැන් ඔබතුමා කිව්ව විදිය එක නේද වෙන්නේ එතකොට අර මනා නාම රූපච්චය චට්ටා එතන නාම රූපනෙමේ නාම රූපනෙමේ නාම පච්චයා චට්ටායකන රූප නෑ රූප නෑ රූප නෑ ඒ ඒ අර ඇහැනේ ඉතන සකස් වෙන්න ඕන නේද දත්තායනේ කියලා ඒ කියන්නේ ඇහැ කියන්නේ මනෝහැ මේ ඇතුළ ඇතුළෙන් සකස් වෙන්නේ අන්න දැක්කද වැඩි නාම පච්චයා චට්ටායතනං ඊට පස්සේ බලන්න ඊට පස්සේ ඊගාව ඊගාව චක්‍රය දුවනවා නාමපච්චයා පස්සෝ කියලා අන්න දැන් තමයි නාම රූප කියන දැනට ස්පර්ශ වෙන්නේ අන්න නාමපච්චයා පස්ස කියන දැනට හරිද? ඒ කියන්නේ මේක ටිකක් ගැඹුරු කතන්දරයක්. ඊට පස්සේ කියනවා නාම රූප පත්‍ය චට්ටායතනං කියලා. අන්න නාම රූප හැදෙන්නේ එතනින් ඊට පස්සේ. රූපේ එන්නේ ඔන්න උතනට. අර පස්ස කියන තැනදී තමයි රූපේ නිර්මාණය වෙන්නේ. පිස් තේරුණාද? ඒ කියන්නේ නාම පත්‍ය චට්ටායතනං අන්න මන හටගත්තා. ඊගාවට තමයි අන්න බලන්න නාම පත්‍ය පස්සෝ කියනකොට තමයි මේ දෙවිනි අන්න මේක කතන්දරේ ඉන්නේ. අර අර චක්කායතන හරි සෝදායතන හරි ගහනායතන හරි අන්න ස්පර්ශ වෙන්නේ එතනදී. තීරණාද? එතෙන්දි තමයි ඒක හටගන්නේ. ඒක හටගත්තට පස්සේ තමයි නාම රූපච්ඡය චට්ඨායතනං වෙන්නේ. අන්න බලන්න ඊට පස්සේ තමයි නාම රූපච්ඡය සලායතන වෙන්නේ. <laughs> මාර කතාවක් මේක. ඔව් ඔව් ඔව් ඔව්. ඒ කියන්නේ දැන් ඔය කියන විදිහට දැන් ඇත්තටම මේ ඒ සලා එතන පක්ෂයා වේදනා ඒ කියන්නේ දැන් ඔතන සංහාව ඒ ඒ ටික යනකොට අන්තිමට අන්තිමට ಜಾති කියලා උපාදාන ಜಾති කියලා මේ වෙනෝනේ ඒ එකනත් මහත්තය එතකොට ඒ කියන්නේ දැන් අර සිත මේ වෙලා අලුත් සිතක් මේ වෙන එක නේද? ඒ ඒ කියන්නේ මේ මොහොතට අන්න හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ නැවත ඒ කියන්නේ උපාදාන පත්‍ය භව කියනකොට මේ මොහොතට ඔබට මල් පෝච්චි ඇවිල්ලා තියෙන්නේ. හරිද? අන්න බලන්න ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගෙන තියෙන්නේ. ඔය මල් පෝච්චි කියලා අහුනේ මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවන්ති කියන දුක්ඛ ස්කන්ධයක්. අන්න බලන්න. දැන් මේ මොහොතෙත් ලැබුණා නානක්ෂණික කර්මයක් හැටියට පුනර්භව දැන් මේ වෙලාවේ ඔබ මට හම් මට දැන් ඔන්න ඔබ මේ ඔබ මේ වෙලාවේ මේ ධර්මයේ දන්නේ නැහැ. එහෙනම් කාටද දැන් මල්බෝචි හම්බුනේ මට? එහෙනම් මල්බෝචි රයිතිකාරයෙක් ඉන්නව නේද දැන් මේ වෙලාවේ? ඔබ මෙලෝ එහෙනම් මේ මොහොතේ ඔබ එතන මෙතන ඉන්නවා. මේකට අයිති වෙලා මේ පංච උපාදානස්කන්ධය මම කියලා අරගෙන මට මට පේන මල්පෝච්චිය වෙනකොට ඔබට නැවත වාරයක් මල්පෝච්චියක් හම්බ වෙන්න කර්මයක් රැස් වෙලා තියෙන පුනර්භවයකට. ඒ කියන්නේ මේ මොහොතේ සත්පුද්ගලභාවයේ නැවත වාරයේ සත්පුද්ගලභාවයකට යන්න සකස් වෙලා ඉවරයි. දෙආකාරයකට සමුදේ වෙනවා කර්මයක්. අන්න බලන්න. මේවා මොහොතේ මේකට අයිතිකාරයෙක් ඔබ වෙනකොට නැවත ඔය වගේකට අයිතිකාරයෙක් වෙන්න ඕන කර්මයක් රැස් වෙලා ඉවරයි. තේරුණාද? නන්න දැක්කද මාර කතන්දරය. ඒ කියන්නේ ඔබ මෙලව මේ මොහොතේ මෙතන හිටියොත් තමයි අතන ඉන්නේ. ඔබ මෙලව හිටියොත් තමයි පරලෝවට යන්නේ. ඔබ මෙතන නිදහස් වුණොත් එතන නෑ. ඕක තමයි බාහිදාය රුචිරි කිව්වේ. ඔබ මෙතන නැත්තම් බාහිර එතන නෑ කිව්වා. ඔබ එතන නැත්තම් බාහිර මෙතන නෑ කිව්වා. ඔබ එතනත් මෙතනත් නැත්තම් අතර වැදක් නෑ කිව්වා. ඔබ අතරත් නැත්තම් අන්න බලන්න ඔබ එතනත් මෙතනත් අතර වැදක් නැත්තම් අන්න බලන්න ඔබ දුකින් නිදහස් කිව්වා. දැක්කද කිව්ව කතන්දරේ මාර කතාවක් ඒක. මාර කතාවක් <laughs> ඔබට දැන් තේරෙනවද? එහෙනම් මේ මොහොතේ මේ හැදෙන පංච උපාදානස්කන්ධය මම මම නෙමෙයි කියලා දැකපු තැන තමයි මෙතන නැත්තේ. ඒ හිත මම නෙමෙයි එතකොට. එතකොට මෙතන නැත්තම් අතන නැහැ. අන්න කර්මී රැස්සින්නේ නැහැ. එතකොට ජාතිය නැහැ. ජාතිය නිරුද්ධයි. දැක්කද ඔබතුමා? මේ සියුම් තැනක්. එතකොට බලන්න අර මං කිව්වේ හැම චිත්ත වීදියකම හැම චිත්තක්ෂණයකම පළවෙනි එක මන හටගෙන වෙන්නේ. මන ඉස මන හට ගන්නවා. මන මන මූලික වෙලා තමයි පංචායතන ක්‍රියාත්මක වෙන්නේ. චිත්ත ක්‍රියාත්මක වෙන්නේ මන මූලික වෙලා තමයි චිත්ත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට බලන්න තුන්වෙනි චිත්තක්ෂණයේ එතකොට තුන්වෙනි ඔය පළවෙනි එක මන. මන කියනකොට මම. මම ඉපදිලා ඉන්නේ. ඇයි මෙතන මම මම ඉන්න නිසා නේද ආයි ප්‍රතිසන්දියකට යන්නේ. කවුද යන්නේ මම? අන්න සත්පුරුදි ඒ ඔව් කියන්නේ මහත්තයා එතන ඒ මම කියන්නේ එතනදී ඒ මම කියන සිතුවිල්ල දික්කිය ඇති වෙන්නේ අර සම්පටිච්චන සංකීර්ණ එතනදී නේද මහත්තයා එතනදී නේද මම කියලා අපිට දික්කියක් ඇති වෙන්නේ ඒකෙදි ඒ චිත්ත චිත්තක්ෂණේ දැන් ඒක ඒක අවියවතුව සකස් වෙන කොටසනේ ওই තියෙන්නේ ඔතනට එනකම් ඔන්න බලන්න උතනට එනකම්ම දැන් ආවා. දැන් හැබැයි ඉතින් මේ දැන් මේ වෙලාවේ අනවබෝධයක ඉන්නකොට ඉතින් මම වෙලා තමයි උතන තියෙන්නේ කෙලින්ම. හරිද? හැබැයි රහතන් වහන්සේට එහෙම වෙන්නේ එතන මම ස්වභාවයක් නෑ උන්වහන්සේට. තේරුණාද? අව්‍යාගතව සකස් වෙන කොටස උතනට ආවට පස්සේ උතනින් යහට නිදප්පච්චිතා පරිසමුපාදේ එන්න ගන්නේ. මේ ආයතන ටික ගැටිලා අවිද්‍යාපච්චය සංඛාරා කියලා. එතකොට රහතන් වහන්සේට අවිද්‍යාපච්චය සංඛාරා උතන වෙන්නේ නෑ. උන්වහන්සේට ජාර ජවන් සිත් හතර හටගන්නේ. ඒ කියන්නේ කාමාවචර කුසල්, කාමාවචර අකුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල් නැහැ. උන්වහන්සේට කෙලින්ම ජවන් සිත්. මොන ජවන් සිත්ද? ක්‍රියා ජවන්. ක්‍රියා ජවන් සිත් ටිකක් දුවන. ආන්න ක්‍රියා සිත් ටික පරිහරණය වෙන්නේ. ඒතකොට බලන්න එතන අර කතන්දරේ යන්නේ නැහැ. එතකොට බලන්න එහෙනම් එතකොට අන්න බලන්න එතකොට දැන් අපිට අපිට වෙන දේ තමයි මේ මන හැම තිස්සෙම ඒ කියන්නේ අපි අපි අපි බලනවා මේ එක පැරයකට එක හිතයිනේ එහෙනම් කොහොමද ඇහැ ඇහැ ඇහැ ඇහැට ගැටිච්ච එක හිතට යන්නේ ඇහැ මැරිලානේ එතකොට කොහොමද හිත නෑ චක්කු විඥානයේ ඉපදෙනකොට මන මනෝ ධාතුව ඉපදිලා ඉවරයි මනෝ විඥානයේ ඉපදිලා තියෙනවා මනස ඉපදිලා තියෙන්නේ ඒක තමයි අනන්තරපච්චය කියලා පෙන්වන්නේ ඒ කියන්නේ අනන්තර පත්‍ය පරිසමුපාදේ ක්‍රියාත්මක වෙනකොට මන මන චක්කු ඉන්ද්‍රිය හට ගන්නකොටම මන ඉන්ද්‍රිය හටගෙන ඉවරයි. මන හට ගන්නවා. මේ දෙක එකට හට ගන්නවා. ඒක ඒක තමයි මහ වේදල්ල සුත් ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ එකක් ඒ කියන්නේ මනෙන් තොරව මේක වෙන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න චක්කු විඥානය කියනකොට මන හටගෙනනේ. චක්කු විඥානය කියනකොට මන හටගෙන තියෙන්නේ. තේරුණාද ඔබට ඒක? ඒක මාර දැන චක්කු විඥානය හට ගන්නකොට මන හටගෙන තියෙන්නේ. සෝත විඥානය හට ගන්නකොට මන හටගෙන තියෙන්නේ. ජීවහාවින් ඒක අපි දැන් බලනකොට නිර්වින්දනය කරපිලා ඕක පේනව නේද අපිට හොඳට. නිර්වින්දනය කරාම ඇහැ කන නාසය දිවකය මන හයම ඕෆ් නේ. එහෙනම් අන්න බලන්න. එහෙනම් මනසට මනසේ ක්‍රියාකාරීත්වය මොහොතකට අයින් කරපු තැනක් නෙවෙයි තියෙන්නේ. ඒ මොහොත. ඒ කියන්නේ මොළෙත් එක්ක සම්බන්ධය අයින් කරලා තියෙන්නේ. ඒ මේ මේ ඒ සිහිය නැති කරා. ඒතකොට බලන්න පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ කිසි දෙයක් වෙන්නේ නැහැ. කිසි දෙයක් වෙන්නේ ඇයි වෙන්නේ නැත්තේ? අන්න මන ඒ වෙලාවේ සම්බන්ධ වෙලා නැහැ මෙතනට. අන්න දැක්කද වැඩි. ඒ ඒකම තමයි මහත්තයා ඔබතුමා කියන විදිහට කෙනෙකුට අර මේ සබා දහම පෞද්ගලිකයි මේ ලෝකේ පෞද්ගලිකයි කියලා ඒ ඒ ඒ මේ එකමම දකින්නේ අපි ඒ කියන්නේ ඔය ඒ මේ දකින හිතමනේ මේ රූපය වෙන්නේ ඒකම තමයි සබදාම හරියටම හරි සාදු ඔබතුමාට මම අන්තිමට කියන්න හිටියේ ඔන්න ඔය කෑල්ල හැබැයි ඔබතුමා ඒක දැකලා තියෙනවා සාදු සාදු සාදු එතකොට බලන්න එක ගෙදර දෙන්නෙක් ඉන්නවද එක කාර් එකක දෙන්නෙක් යනවද එක ගමනක් දෙන්නෙක් ගිහිල්ලා තියෙනවද කවදක්වත් යන්නේ අන්න දැක්කද ඒක ඒක වෙන ඔව් කියන්නේ ඒක මහත්තයා මේ මට ඇඟ ඇත්තරම ඒක මම ඔබතුමාගෙන් එදා මම ඔය අහපු ගොඩක් දේශනාව ඔබතුමා ගැහුවේ නෑ ඒ විනාඩි 15ක දේශනාවක් ඒක තිබ්බේ මගේ ඇඟ හිරිවැටලා ගියා ඒක අහපු වෙලාවේ ඒ ඒ ඒ ඒ කියපු එක ඒ ඔබතුමා කවුරු හරි මහත්තයෙකුට කිව්ව එකක් ඒක ඒක ඇත්තටම <laughs> විනාඩි 15 ඔබතුමා ඒක දේශනාව කරලා කරේ මහත්තයාට මේ ඒ ඒ කෑල් ඒ කෑල්ල බිනල් මහත්තයා පැය එකයි ගානක දේශනාවක කෑල්ල මං අරන් වෙනම දැම්මා. කවදාකවත් අහපු නැති කෑල්ලක් අහන්න කියලා හැමෝටම. ඒක ඒ තරම්ම වැදගත්ම තැන තමයි ඒක මෙච්චර කාලයක් දේශනා කරපු හැම දේශනාවකම වැදගත්ම කොටස තමයි මේ කෑල්ල. කිසි කෙනෙක් දන්නේ නැති කෑල්ල. ඒ ඒ කෑල්ල ඔබතුමා අහන්නේ ඒකේ සම්පූර්ණ දේශනාව ඒකේ නම ඇතුලෙන් එළියට කියන එක. ඇතුලෙන් එළියට කියන දේශනාව. ඒ දේශනාව අහන්න ඒ දේශනාවේ තව කෑල්ලක් ඇති මහා ගැඹුරු එකක්. ඒ තමයි ඔබතුමා දැන් කල්පනා කරලා බලන්න හොඳට බලන්න මේ කෑල්ල. ඔබතුමා ඔන්න දැන් ඔබතුමා ඇහුවනේ අර කොහොමද මේ විපාක සකස් වෙන කතන්දරේ? අර පෙර අකුසල් ඒ එන විදිය ඔන්න බලන්න. ඒ කතන්දරේ තමයි උතන තියෙන්නේ. හොඳට බලන්න. දැන් එතකොට බලන්න ඔන්න ඔතනදී ඔබට මේ ගැටටු ඔක්කොම දිහා ගන්න පුළුවන්. එතකොට ඔබට පෙනේ මව්කුස කියන්නේත් අර විදියෙම අසූචි වලින් හදපු ඉනිමගේ කොටසක් කියලා. අර ඔරුවේ කෑම කොටසක් කියලා. අම්මා කියන්නේත් ඒ ඔරුවේම කොටසක් කියලා. ඒ අර අසුචි වලින් හදන කොටසක් කියලා. මේ ගොඩ යන්න හදලා දීපු ඔරුව ගැන මම මේ කියන්නේ. ගොඩ යන්න හදලා දීපු ඉනිමක ගැන මම මේ කියන්නේ. ඒ කියන්නේ හිත එළියට ගිහිල්ලා නැත්තම් ඔබේ භෞතිකයේ සම්පූර්ණම මනසම නම් ඔබේ සබහාදහමම ඒකම නම් එකම සිද්ධියයි නේද වෙන්නේ මොහොතක් පාසා මේ ස්කන්ධ හටගෙන ස්කන්ධ නිරෝධ වෙන කතන්දරයක් විතරයි නේද තියෙන්නේ. ඒ මොහොතේ මානසික ස්වභාවය නේද අත්විඳින්නේ. එහෙමයි මහත්තයා ඒකම තමයි. ඒකම තමයි. මේ දැන් ඔබතුමාගේ කියනකොටත් මගේ ඇඟ ආයෙ වැටලා ගියා. ඒ කියන්නේ මම දැන් මම මෙහෙම ඉඳලා මේ මෙහෙම ඉඳලා අනිත් පැත්ත බලනකොට මේ මොහොතේ තමයි මේ මේ මේ මේ මගේ මේ පැත්ත තියෙන සූට්කේස් එක. ඒක මේ මේ මොහොතේ ඇති උනේ. මේ මොහොතේ තමයි මේ ලෝකය ඇති. එතකොට බලන්න ඔබට ඔබට දැන් අපි හිතනවා ආයෙ සැරයක් අනිත් පැත්තට. මේක අල්ලන්න පුළුවන්. ඇල්ලුවා කියලා දැනගත්ති මොකෙන්දායි? ඒකත් හිතින්නේ සිතුවිල්ලක් එතකොට එතකොට බලන්නකො කොහෙද අපි ඉන්නේ කියලා මේක මිනිස්සුන්ට කිව්වට අදිනේ තේරෙන්නේ නෑනේ. ඔබට දැන් තේරෙනවද? මේ කතාව මාර කතාවක් මේක. ආයි ඒක තමයි මේක කිව්වට තේරෙන්නේ එක තැන දුවන සිද්ධියක් තියෙන්නේ. මේ මේ කතන්දරේ. ඔව් ඔබතුමා කියන දැම් මම දැම්ම පුටුවට පාඩි වෙලා ඉන්නවා කියලම පුටුවේ වාඩිලයින එකත් වෙල්ලක් පුටුව කියනවද මම පුටුවන්නවා කය කියනවා කය කියලා අහුවෙලා තියනෙත් පුටු ඉඳගත්ත කියලා කය තිබ්බ කියලා ඒ දැනගන්නේ සිතින් නිදායි ඒකත් සිතුවිල්ලක් නෙමෙයි එහෙනම් බලන්න ඔබට මේ මනසේ ලෝකයේම නේද ඝනත්වයෙන් දැනෙනවා කියලා ඔබට බාහිරයේ කියලා අහුවෙලා තියෙන දෙකක් නෙමෙයි එකයි නේද තියෙන්නේ හිතයි බාහිරයයි දෙකක්ද එකක්ද අභ්‍යන්තරයයි බාහිරයයි දෙකක් දෙකක්ද එකයි තියෙන්නේ. ඕක ඕක ඝන කියන එකත් ඒකත් ඒකත් හිතුවෙල්ලක්. ඒක අහුවෙන්නේ. ඇයි ඝන කියලා අහුවෙන්නේ? මේ මනෝ විඥාන ධාතුවට මේ චිත්ත දූපවල තියෙන පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස උචා. ඊ ස්වභාවයෙන් තමයි ඝනත්වයෙන් අහුවෙන්නේ අපිට. ඔබට තේරෙනවද මේ කියන දේ? ඒ කියන්නේ අභෞතිකව පවතින සුද්ධාෂ්ටක තියෙනවා. ඊ අභෞතිකව ඒ කියන්නේ අල්ලන්නත් බැරි දැන් අපිට දැන් මොන බලන්න මෙතන ලෝක දෙකක් පේනවා අපිට. ඒ කියන්නේ මානසික ලෝකයක් කියලා පේනවා අල්ලන්නත් බැරි දකින්නත් බැරි. හැබැයි ඒකම නෙමෙයිද භෞතිකව ආයි හම්බ වෙලා තියෙන අල්ලන්නත් පුළුවන් දකින්නත් පුළුවන් කියලා. ඔන් ඔය ඕක තමයි පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ ඒ කියන්නේ අනිදස්සන ධම්මං චිත්ත සමුට්ඨානම් පටිච්චුප්පච්චති සනිදාත්තන කටත්තා රූපං කියලා. ඒක වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ වෙන ක්‍රියාවලිය ඔබට මම උදාහරණකින් නිකන් පෙන්නන්නම්. දැන් බලන්න අයිස් කැටයක් අරගෙන එළියෙන් තිබ්බහම මොකද්ද වෙන්නේ උෂ්ණේ වෙනස් වෙනව නේද? උෂ්ණේ වෙනස් වෙනකොට නේද මේක දිය වෙලා එක එක මේ දිය වෙලා දිය වෙලා දිය වෙලා දිය වෙලා යන්නේ. ඒ ඒ ඒ ෂණයක් ෂණයක් පාසා උෂ්ණේ වෙනස් වීම නිසා අර තේජෝ ස්ථිතිය වෙනස් වෙනවා. ඒ මොහොතට ඒ තේජෝ ස්ථිතිය තමයි ඒ වෙලාවේ රූපී. ඊට වැඩිය තේජෝ ස්ථිතිය වෙනස් වෙනකොට ඒ වෙලාවේ රූපී. ඊට වැඩිය තේජෝ ස්ථිතිය වෙනස් වෙනකොට ඒ වෙලාවේ රූපී. ඔබට දැන් පේනවද? ඔව් ඔව් ඔන්න ඔය ඔන්න ওই විදිහට නේද ඔබට හිම වැටෙන්නේ හිම දිය වෙන්නේ ඔය ඔක්කොම ওই ඍතු හතර හද හැදෙන්නේ උතුමියා මේ ක්‍රියාත්මක වෙන්නේ ඒ හැම තැනකම තේජෝ ස්ථිතිය වෙනස් වීමක් විතරයි නේද තියෙන්නේ. ඒ වෙනස් වෙනකොට ඒ විදිහට කණීභවණය වෙනවා, ද්‍රව වෙනවා, වායු වෙනවා, ওই විදිහට නේද අහු වෙන්නේ. ඒ ඒ වෙලාවේ. ඒ කියන්නේ මහත දැන් ඔය දැන් අයිස් කැටේ වෙනස් වෙනවා කියන්නේම ඒ කියන්නේ අපේ හිත ඒ හිතේ නිරෝධයම තමයි. ඒ කියන්නේ හිතේ අන්න හරි හිතේ තේජෝ ස්ථිතිය වෙනස් වෙනවා. හිතේ තේජෝ ස්ථිතිය වෙනස් වෙනවා. ඕ අපි හිතන වෙනස්සෙන් මේක මේ වුණා දිය වුණා එකන හිතන හිත නිරෝධය වන අන්න බලන්න ඒ ඒ කියන්නේ ඔතන අපිට නොපෙනට කතන්දරයක් තියෙනවා කර්මජව චිත්තදව සකස් වෙන ක්‍රියාවලියක් තියෙනවා ඔතන අබෞතිකව එතකොට ඒ කර්මජ චිත්ත කර්මජ සුද්ධාෂ්ටකවල මේ මේ අවකාශයත් එක්ක චලනයේදී සිදුවෙන තේජෝ ස්ථිතිය එක එක තැන්වල පිහිටන්න ගන්නවා. එක එක විදිහට. ඒ කියන්නේ අර මම දැන් කිව්වදී. ඒ ඒ කියන්නේ ඒ පිහිටනකොට වෙන්නේ මොකද? ඒකට අනුරූපව විඥාන ධාතුව තුල පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝච අවකාශ ධාතුවත් එක්ක ඒ ඒ විදිහට විඥාන ධාතුව තුල අනිදස්සන අපටික රූප නිර්මාණය වෙනවා. ඔබට දැන් තේරෙනවද? ඊ වෙන එක නැවත වාරයක් ඒකට කියනවා අනිදසන අප්පටික මේ චිත්ත සමුත්ථාන රූප කියලා. ඒ චිත්ත සමුත්ථාන රූප කියලා බහලා තියෙනවා නේද මනසේ රූප. ඊ නිර්මාණය. ඒ ඒ කියන්නේ ඒකත් අල්ලන්නත් බෑ දකින්නත් බෑ. කර්මජෝ වෙන එක දකින්නත් බෑ අල්ලන්නත් බෑ. ඔන්න බලන්න ওই දෙකම උතන දැන් වෙලා. ඔන්න බලන්න දෙකම වුණා. දෙකම වුණා. ඔන්න දෙකම වෙලා ඊට පස්සේ ඒක තමයි සනිදස්සන සප්පටික කටත්තරූප හැටියට අපිට මේ අල්ලන්නත් පුළුවන් දකින්නත් පුළුවන් කියලා අහුවෙන්නේ. ඔබට පේනවා ඒ රූපෙම තමයි ආයි ඉන්නේ එළියට. මනසේ මනසේ තුල අනිදස්සන අප්පටිකේම තමයි සනිදස්සන සප්පටිකයක් හැටියට මේ අල්ලන්නත් පුළුවන් මේ දකින්නත් පුළුවන් කියලා අපිට අහුවෙන්නේ. ඒ අහුවෙන එක අහුවෙන්නේ කොහෙන්ද? ආයි මනින්නේද? ආයි මනින්නේද? එතන අන්න කර්මයේ ක්‍රියාත්මක වෙන විදිහ බලන්න කර්මජ සුද්ධාස්තකවල තේජෝ ස්ථතිය එක එක තැන්වල එක එක විදිහට එක එක පටිච්චමුප්පාද ක්‍රියාවලියන් පටිච්චසමුප්පාද ධර්ම තුල ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එක වෙලාවකට මේ හේතුපච්චේ හේතුපච්චය පටිච්චසමුප්පාදය ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට අන්න ඒ කියන්නේ හේතුපච්චය කියන්නේ මෙන්න මේවා. අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන්, සතර ආහාර, නිබ්බන්තියෙන් මේ මනස තුල අන්න මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක ඒක ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක වෙන ඒ තේජෝ ඒ ස්ථතියක් ඒ තේජෝ ස්වභාවයක් තියෙනවා. ඒක එක එක තැන්වල ඒ ඒ පටිසමුප්පාදේ එක එක තැන්වල එක එක විදිහට නතර වෙනවා. ඔබට තේරෙනවද මම කියන්නේ මට මේක විග්‍රහ කරන්න බෑ වෙන මොකකින්වත්. ඔබ මේක හිතන්න. ඒක එක එක තැන්වල නැතනට ඊ විදිහට ලෝකයේ මේ වෙනාවේ නිර්මාණය වෙනවා. සමහරක් වෙලාට රැවටිලා සමහරක් වෙලාට ඇලිලා සමහරක් වෙලාවට ගැටිලා එක විදියට මේ විදියට නිර්මාණය ඒ නිර්මාණය වෙනකොට ඒ තේජෝ ස්ථතිය ඒ සුද්දාෂ්ටක වල ඒ කර්මජ සුද්දාෂ්ටක ඒ ඒ විදියට චලනය වෙනවා. ඒ තරණය වෙනකොට ඒ විදියට ඒ කර්මජ සුද්දාෂ්ටක වල තේජෝ ස්ථතිය එතන එතන පිහිටනකොට ඒ විදියට චිත්ත සමුප්‍රාණ රූප හැදෙනවා. ඔබට තේරුණාද දැන්? මනස තුල. ඒ චිත්ත සමුට්ටාන රූපෙම භෞතිකව අපිට අන්න දකින්න පුළුවන් මේක වේගෙන් වෙනවා අන්න හරි ඒකත් ආයි සිතුවිලි ඒ කියන්නේ ඔන්න වගේ හේතු පත්‍ය ආරම්භන පත්‍ය අනන්තර පත්‍ය සමානාන්තර පත්‍ය ඉන්ද්‍රිය පත්‍ය කම්ම පත්‍ය විපාක පත්‍ය ආහාර පත්‍ය මෙන්න මේ විදිහට එක එක ආකාරවලින් පටිසමුපාද වීදින් ක්‍රියාත්මක වෙනකොට ඒකට අනුරූපව එක එක විදියට තේජෝ ස්ථිතිය පින්නනකොට ඔබට ඒ විදියට ලෝකය දැන් නිර්මාණය වෙනවා. ආ මේක තමයි සූවිසි ප ဋ ාණිය පෙන්වන්නේ. ගැඹුරුම කතන්දරය. එතකොට බලන්න මාර ගැඹුරු කතාවක්. මාර ගැඹුරු කතාවක් නේ. ඔබට ඔබට මට හිතුණා යම් ප්‍රමාණයක් තේරෙන්නේ නැති කියලා මේ කතන්දරේ. මට මට ඔව් මට යම් ප්‍රමාණයක් තේරෙන්නේ. යම් යම් චිත්‍රයක් දකා ගන්න පුළුවන් නේද එතකොට? යම් ඔව් එතකොට බලන්න එතකොට බලන්න මට මට හිතාගන්න බැරි වුණා මේ කියන්නේ අර ඇතරම ඔව් කියන්න එතන්දී මම ඒ කියන්නේ දැන් ඔය ඔබතුමා කියපු විදිහට ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය ඒක කොහොමද එහෙම දෙයක් වෙන්නේ කියන්නේ ස්වභාව සාමාන්‍ය නේද ඒ කියන්නේ මට හිතාගන්න බෑ ඒ කියන්නේ ඔය විදිහට දැන් බලන්න ඔබට ඔබ වගේම කට්ටියක් ඔතන එකතු වෙන නිසා ධර්ම ටිකක් එකතු වෙන නිසා ඒ වගේ සබහදාමක් නිර්මාණය වෙන ඔක්කොගෙම මනස් තුලින් තමයි මේ රූප ඔක්කොම සබහදාම නිර්මාණය වෙන්නේ. ඒ කට්ටිය එක එක එක එකට ඒ ඒගොල්ලන්ට හම්බ වෙනවා ඒ ස්වභාවය. ඔබට මේ මේ කියන දේ තියෙනවා. ඒ කියන්නේ එකම විදිහට සකස් වෙන ශක්තියින් එක විදිහට සකස් වෙනවනේ. ඒ සකස් වෙනකොට ඒ විදිහේ භෞතිකය තමයි නිර්මාණය වෙන්නේ. ඒ ඒක ඒ හරියටම හරි මාර්ක හැඳ ඔබතුම කියන කතාව දැමම් මේක හුවේ නමුත් මට තේරෙනවා දැන් ඒකැන අපි ධර්මය අහන්න අහන්න ධර්මය හොයන්න හොය ධර්මයට සම්බන්ධ පුද්ගලය හමු දැන් ඔබතුමාත් මවරටින් පිටේන්නේ මාත් මවරටින් පිටේ බලන්නකු දැන් අපිට මේ ධර්මයට මං ඔබතුමාගෙන් ධර්මය අහලා මේක මේ කරගන්න හැටි එකනෙ අර එකනෙ ඒකැන මට ඒකයි ස්වබාදහම සැකසිනු ඒ අවශ්‍ය පරික්‍රමේ වෙත සැකසිනු ඉගැන අපිට ඒ ධර්මකාරණය මෙන්න මේක මට මෙහෙම පැදිලිනෑ කියලා ඒක හොයනකොට මංකයෝ බුතුම අහම්බෙන්මට හම්බුනේ කියලා ඒකයි ඒක අර කිසිීම කිසිීම හම්බයක් නෑ කිසිීම හම්බයක් නෑ ඔත්තන මනස ඔයග ඔය විදියට හේතු සකස්සනට ඔය ඔය මනස තුළින් ඒ ඕන කරන්න ඒ ඒ ඕන කරන පණිවිඩේ එන්න ඕන විදිහට උපාදාය රූපයක් සකස් වෙනවා උතන. විපාකව. ඔබට දැන් තේරුණා දීසිද්ධිය. ඒ කියන්නේ කනට මේ සද්දේ ඉන්නේ විපාකෙට. ඔබට උගේ හේතු සකස් වෙලා තියෙන මේක ඇහෙන්න. ඒක ඇත්තමත් ඒක මං අත්දැකල තියෙනවන් කියන එක මං මේකී වුණත් මොකක් හරියකෙද අවශ්‍ය මට දන්නයක් මොන හරි වුණ මන් දන්න ඒක මේ සමාලාට ඒක මට හිතාගන්නද අවශ්‍යදී මට හම්බ වෙනවා අන්න හරි ඒ කියන්නේ දැන් මිනිස්සයෝ වෙලා මෙතන අපි ඉන්නවා කියලා හිතුවට ඒ මිනිස්සයා කියන ගතියට යම් පරාසයක් තියෙනවා ඕකනේ අටලෝ ධාතු මේ ඕකනේ අටලෝ දහම පෙන්වන්නේ හැම තැනම දතාවයක් තියෙනවා. ඒතකොට දතාවයක් කියන්නේ අන්ත දෙකක්. අන්ත දෙකක් තියෙනවා නම් බලන්න ඒ කියන්නේ පරාසයක්. මුල තියෙනවා අග තියෙනවා. එතකොට බලන්න මේ දෙකේ පරාසයක් තියෙන. මේ පරාසය ඇතුලේ එක එක ශක්ති මට්ටම්නේ තියෙන මේ පරාසයක් කියන්නේ. අර දැන් බලන්න පොලොස් කියන එකේ මුල් මුල් ස්වභාවයේ ඊගාවට ඊගාවට වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙයි. ඒකේ පොලොස් අවසාන ස්වභාවය කියන තැනට එනකොට මේ හැම තැනකම වෙලා තියෙන්නේ මොකද්ද? සුද්දාෂ්ටක චලිතයක් නේ සුද්දාෂ්ටක චලිතයක් තුළ ගොඩනැගිච්ච දෙයක් තමයි මේ තියෙන්නේ. ශක්ති ශක්ති නිරෝධයක් තියෙන්නේ. ඒකට බලන්න මේ හැම තැනකම ශක්ති ගලණයක් තියෙනවා. ඒතුළු මේ ශක්තිය එක එක පිළිහිටලා තියෙන විදිහට කියන්නේ එකිනෙක කෙනාගේ ගතිය. ගතිය. ඒ ගතිය, ඒ ශක්තිය කියන්නේ ඒතර ගතිය. එතකොට බලන්න දැන් ඔබ මැරෙන මොහොතේදී ඔබේ ගතියට අනුරූපව තමයි ඔබට ඊළඟට මන මේ ලෝකේ නිර්මාණය වෙන්නේ. ඊ විදිහට ඔබට තිරසන්නෙක් වෙලා ඒ විදිහට ලෝකයක් නිර්මාණය වෙනවා ওই විදිහට. එතකොට ඒ විදිහේ භෞතිකයක් ඔබට නිර්මාණය වෙලා ඔබට ඒක පරිහරණය වෙනවා. මේ භෞතිකයේ තුල අන්න ඔබට දැන් තේරෙනවද මේ සිද්ධිය? ඒතර බලන්න එහෙනම් මේ හැම මොහොතකම ස්කන්ධ හට ගැනීමක් විතරමයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. එතකොට බලන්නකො. ඒක ඒක පැහැදිලිනේ. එහෙනම් එහෙනම් බලන්න නිරය, പ്രേත ලෝකය, බ්‍රහ්ම ලෝකය, මේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝකය, තිරිසන් ලෝක, අසුරය මේ ඔක්කොම මොනවද? මේ විදියට එක එක විදියට එන කෙනාගේ මනෝ ධාතුව තුලින් නිර්මාණය වෙන විදිය ලෝකය. ඒ විදිහට නිර්මාණය වෙන කට්ටිය එකට එකට එකතු වෙනවා කියලා තමයි ඒ කියන්නේ අපිට හම්බ වුණාට ඒ වගේ ඒ වගේ උපාදාය රූප කොටක් තමයි මනස තුරු නිර්මාණය වෙන්නේ. ආ දැක්කද? ඒතකොට බලන්න මේ හැම මනෝ රූපයක්ම නිර්මාණය වෙන තැන දේව දූතයෝ ටිකක් නේද මේ තියෙන්නේ ඇවිල්ලා ඉන්නේ. තමන්ට තමන් අඳුන ගන්න. අන්න බලන්න දැන් බලන්න එතකොට ඔබට ඇලෙන දේවල් වලට යන චිත්ත රූප නිර්මාණය වෙනවා. එතන ගැටෙන වලට යන ඒව නිර්මාණය, රැවටෙනීමට යන නිර්මාණය වෙන්නේ ඔබට ඔබ අඳුන ගන්න. ඔබගේ තියෙන කෙලෙස්, රාග, දේශ, මොහ අඳුන ගන්න. අන්න දේව දූතිය. ඒක අපිට උදව්වක්. ඒ ඒ ඒ ඔක්කොම උදව්වක්. අන්න හරි. අන්න හරි. ඇලෙන දෙයක් එනකොටම පෙන්වන්නේ ඔබේ මානසික ස්වභාවය නේද මේ වෙලාවේ. ඕ එතකොට දැනගන්න පුළුවන් ම මේකට මේ ගැටුනා මේකට ඇලුනා මේ පාදාන සන්දයක් නියමේ කියලා හරියට තීරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒක අන්න ඒකෙන්නේ තීරුම් ගන්නකොට තමයි මේ වෙන්නේ ඕ දෙයක් තරහක් ආවොත් තමයි තේරෙන්නේ දෙයක් ගැටුනොත් තමයි තේරෙන්නේ මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම දෙයක් වුණා මේකට ගැටෙන්න දෙයක් නැහැ මේක මේක තමයි ස්වභාවික ක්‍රියාවලිය මේක සබ්දයක් විතරයි යහුනේ මේ අතු පරණ කතාවක් විතරයි දැක්කේ ඒ ඇත්තටම ඒ ඇත්තටම උපකාර වෙනවා. එහෙනම් දැන් දැන් පේනවා නේද? ආර්ය නිශ්ශබ්දතාවය කිව්වේ මොකද්ද කියන්නේ? මේක දැනගත් එක සද්ද නෑ. සද්ද කරන්න දෙයක් නෑ එයාට. තේරුණාද? එයාට සද්ද මුකුත් දාන්න විදියක් නෑ. එයා සද්ද නෑ. ආ ඒක තමයි දැන් පේනවා නේද මේ කතන්දරේ. එහෙනම් ඔබට පේනවා නේද? අර මෞකුස බිත්තරය සංචේතිතුපත් ඕපපාතිකුපත් කියන කතන්දරවල මේ ඔක්කොම අර ඉනිමග ඉනිමගේ කොටස් නේද අසුචි වලින් හදන ඔරුවේ කොටස් නේද අපිට මේ කතන්දරේ දෙහා ගන්න. එහෙනම් ඔරුවෙන් මේ ගොඩ වෙලා ඔරුව අතහැරලා දාන්න කිව්වනේ. ධර්මයත් අතාරින්න කියලා කිව්වේ ඒක වැරද්ද නෑ කියලා. දැන් තේරෙනවා. දැන් තේරෙනවා දැන් තේරෙනවා <laughs> ඒක මං කල්පනා කරා මේ මොකද ධර්මයක් හරි ආ දැන් තේරුණා ඒක මහා සියුම් ගැඹුරු තැනක් එතකොට මං දැන් ඔබට තව කතන්දරයක් කියලා දෙන්න එහෙනම් බලන්න දැන් මේ චිත්තක්ෂණ වොත්තපණේට ආවට පස්සේ මං කිව්වේ ජවන් සිත් හතක් ක්‍රියාත්මක වෙනවා කියලා ওই ජවන් සිත් හතේ පළවෙනි ජවන් සිත තමයි ditta dhamma vedini කර්මය දෙවෙනි ජවන් සිතේ ඉඳලා හයවෙනි ජවන් සිත තමයි උපපජ්ජ අපරාපරිය කර්මය රැස් වෙන තැන. හත්වෙනි ජවන්සිය තමයි උපජ්ජ වේදිනී කර්මය. එතකොට බලන්න දිට්ඨ ධම්ම වේදිනී කර්මයක් පල දෙන්නේ මේ අත්භවයේමයි. අයි ඒක එතනින් උන් නැත්තම් අහෝසි කර්මයක් හැටියට අහෝසි වෙලා යනවා. හරිනේ? අපරාපරිය කර්මයක් සංසාරේ ඕනම තැනකදී පල දෙන්න පුළුවන්. පල දෙන්න පුළුවන්. ඕනම එහෙනම් බලන්න මෙච්චරක් අනවරත සංසාරේක ආවා කියනවනම් ඒ සංසාරේ තව දුරටත් විපාක නොදුන්න කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. පුණ්‍යාපි සංකාර වෙන්න පුළුවන් අපුණ්‍යාපි සංකාර වෙන්න පුළුවන් ආනිජ්ජාපි සංකාර වෙන්න පුළුවන්. මේ හැම එකක්ම එන්න තියෙනවනේ ඉස්සරහට. අන්න බලන්න. ඒ කොච්චරක් විතර වෙන්න පුළුවන්ද? අනන්ත සංසාරයකට ඉපදිලා මැරිලා යන්න පුළුවන් නේද ඒ ඔක්කොම? ආන් ඒ කියන්නේ අපි කරන එක කුසලයක් එක අකුසලයක්. ගුණිතයක් වෙලා තමයි එන්නේ. විපාක. ඒ කියන්නේ ඔබට මේ කතන්දරයේදී හොඳට බලන්න ඔබ දැක්කා එක එක චිත්ත වීදියක් නෙමෙයි මේ වෙලාවේ හටගෙන රූපයක් නිර්මාණය වෙලා මේ එන්නේ ස්කන්ධයක් කියලා කිව්ව නේද? එහෙනම් ওই ස්කන්ධයක් තුල කොච්චරක් ගුණිතයක් නේද තියෙන්නේ? ගුණිතයක් ගුණිතයක් එක තමයි මම කල්පනා ගුණිතයක් කියුවම කොහොමද උනේ කියලා හරි. අන්න ගුණිතයක විපාකයක් එන්න තියෙනවා නේද තව? ওই විදිහට එක එක එකක් එකක එකක් කියන්නේ ඒකෙන් මේ මොහොතේ ටිකයි සකස් වෙන්නේ. එතකොට බලන්න අර ගුණිතයේ ඉතුරු වෙච්ච ඒ කොච්චරක් තියෙනවද ඉතුරු වෙලා. අන්න අපරාපරිය කර්ම කියන එක ඔබ දැක්කද ගොඩ නැගින හැටි. එන උපජ්ජවේදිනී කර්ම කියන එක ගොඩ නැගින හැටි දැක්කද? කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. අකුසල. ආ දැන් ඔබට පෙවුනද මේකේ මේ කතන්දරේ ඇඟ හිරි වැටෙනවා නේද දැන්. එතකොට එහෙනම් එහෙනම් මේ අත්භවය තුලම ওই වගේ ගුණිතයක් ගුණිතයක් වෙච්ච කොච්චරක් තව එකතු වෙලා ඇද්ද අපරාපරිය කර්ම උපජ්ජවේදිනී විදියට ගොඩ ගැහිලා විපාක දෙන්නේ. ඒ විපාක දෙන්න පුළුවන් නේද අර ඕනම විදියකට 31 ලෝක ධාතුවේ. නිර පෙරේත අසුර තිරිසන් මනුස්ස දේව බ්‍රහ්ම මේ ඕන විදියකට මේක දෙන්න පුළුවන්. එහෙනම් බලන්න ඕකේ කෙරවල කොච්චරක් විතර හිතෙන්න පුළුවන්ද? හිතන්නවත් පුළුවන්ද? හිතන්නවත් බෑ. එහෙනම් එහෙනම් අන්න ඔතනදී ඔබට පේනවා නේද? එහෙනම් දැනට ඉපදිච්ච නැති නූපදිච්ච. ඉපදෙන්න નિયમિત. හෙවණැල්ල වගේ පස්සෙන් එන්න. අර ගොනාගේ පිටි කරත්ති පිටිපස්සෙන් ඉන්න වගේ එන්න නියමිතේ ඒව ටික දැක්කම කොහොමද දැන් තත්ති? ඇඟේ අන්න අන්න සසර විය දැනෙන්න ඕනේ නේද කෙනෙක්ට. එතකොට බලන්න එහෙනම් ඔබ දැන් නිදහස් වුණොත් මේ මොහොතේ. ඒ ඔක්කොම නිදහස් නේද? එහෙනම් ඔබට පේනවා නේද මුළු ලෝකයක් වෙනස් වෙනවා කියලා ඉස්සරහට. ඒ ඒ ඊගාව අත්භවයේ ඉපදෙන්න ඉන්න ඉපදෙන්න තියෙන ඒ පංචඋපාදානස්කන්ධය ඇසුරු කරගෙන තව සංකාර හදාගෙන මේ සංකාරයන් අනන්ත කොටස ඔකට එකතු වෙනවනේ ඔය පංචඋපාදානස්කන්ධය ඒ ඔක්කොටම ඒ ඔක්කොටම ඒ ඔබෙන් ඔබෙන් ඔබෙන් ගොඩනැගෙන ලෝකෙම නිදා අයින් වෙනවා නේද එතන ඔව් ඔව් මහත්තයා මම මෙතනින් මම මෙතනින් මගේ අවසන් භවය වෙනවා නම් එතනින් එහාට තියෙන සේරම ටික නැති වෙලා යනවා. එතකොට බලන්න ওই වගේ අනන්ත සංසාරික ওই විදිහට අපිට ගණන් කරන්න බැරි විදිහට ඉන්න ඔක්කොම කකුල් දෙකෙන් හතරෙන් ওই අපා දෙපා සිව්පා ඔය කියන කතන්දර මට කියන්න බෑ. ඒ ඔක්කොගෙම සුත්‍ර ජීවියෙක්ගෙන් හිටන් වෙන්න තියෙන ඔක්කොගෙම ඔක්කොම නිදහස් නේද ඔබ මෙතන නිදහස් වුණා. ඔව්. අන්නවල නේන ඔබ නිසා සංසාරයන් ඉන්න තව කට්ටියකුත් නිදහස් වෙනවා නේද? ඒවට ඒවට සම්බන්ධ වෙලා. දැන් මේ අත්භවයෙන් බලන ඔබේ ලින්ක් එකේ කොච්චරක් ඉන්නවද කියලා. ඒ ඔක්කොම ඔබ හරහා කොච්චරක් කුසල් අකුසල් වෙනව ඇද්ද? පුණ්‍ය පාප කියන දෙකම. ඒ ඔක්කොම නිදහස් වෙනවා නේද අනාගතේ. ඔබට ගණන් කරන්න පුළුවන්. ඔබට ඒ කියන්නේ ඔබට යූරක ගඟක යූරක වැලි කැට වලින්වත් පෙන්වන්න පුළුවන් ද ගණන් කළා මෙච්චරක් කියලා. පෙන්වන්න බෑ නේද? අන්න දැන් පේනවා නේද? එහෙනම් එහෙනම් ඔබට දැන් පේනවා නේද? ඔබට දැන් දැන් තේරෙනවද මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කිව්ව සතර බ්‍රහ්ම විහරණී කියන්නේ මොකක්ද කියන්නේ? එහෙනම් ඔබ මේ වෙලාවේ මේ ඔක්කොමලාව දුකින් නිදහස් කරන්න පුළුවන් නම් අප්‍රමාණ මෙත්තාවන් ඉදී හැමෝම කෙරේ තියෙන්නේ. අප්‍රමාණ මුදිතාව. අන්න දැන් ඔබට තේරෙනව නේද? සතර අනුකම්පාව ඔන්න ඔතන තමයි සතර බ්‍රහ්ම විහරණේ මූලිකව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන කෙනා දකි නැහැ තියෙන්නේ. ඔබ දැක්කද දැන්? එහෙනම් එක රහතන් වහන්සේ කෙනෙක් නිවිල යනවා කියන්නේ මුළු ලෝකෙ. ඒ කියන්නේ ඉස්සරහට මුළු ලෝකයක්ම වෙනස් වෙනවා නේද එතකොට? මුළු ලෝකයක්ම පිරිසිදු වෙනවා නේද? ඒ කියන්නේ ඔබ දැන් ඒ කියන්නේ ඔබ මෙහෙම හිතන්නකෝ. ඔබ එක්කෙනෙක් නම් ඕක වෙනවද? එහෙනම් මේ පැනල් එකක එක තැනක් නේද ඔබ? ඔව් මම මේක දැලක මේ එකක් මම සුළු දැලක වගේ මම ඒක මේ එකක්. ඒ ඒතන වෙනස් වෙනකොට මුළු දැලම වෙනස් වෙනවා නේද? මම තව උදාහරණයක් කියන්න. ඔබ හිතන්න ඔබ අතීතයට යනවා. අපි හිතමුකෝ ඔබතුමා අතීතයට ගිහිල්ලා ඔබතුමා කසාද බැඳපු දවසේ දැන් ඉන්නේ. ඔන්න එතන ඉන්නේ. ඔබ ඥානයක් ඔබට ඥානයක් පහළ වෙලා ඔබ එතනට ගියා. පුබ්බේ නිවාසානුසුති ඥානය කියන්නේ ඔබ ගියා එතනට. ගිහිල්ලා ඔබ කරන වැඩේ ඔබ එක සිදුවීමක් වෙනස් කරනවා. මොකද්ද? විවාහ වෙන්නේ ඔන්න ඔබ හිතන්න ඔබ විවාහ වුන්නේ ඔබ විවාහය කැන්සල් කළා. ඒ උත්සවය කැන්සල් කරා. දැන් ඔබ විවාහ වුන්නේ නැත්තම් එතන ඉඳලා මේ වෙනකන් ආපු මුළු ලෝකෙම වෙනස් වෙලා නේද? ඔබ ඔබ ඇතුළු ඒ කියන්නේ ඔබට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙච්ච එක සිදුවීමක් මේ ලෝකේ වෙලා නැහැ නේද එතකොට? ඔබ හරහා. එතකොට ඔබට පේනවා ඒ කියන්නේ මහත්තයා දැන් මම ඔබතුමා දැන් මම කියනකොට මම කල්පනා කරේ මේ අනන්ත සංසාරයේ පෘථිවියේ පහළ වුණා රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා උන්වහන්සේලා නිසා කොච්චර නම් නේද උන්වහන්සේලා නිසා මේ ලෝකේ වෙනස් වෙලා මොනවද කියන්නේ මම මේ කල්පනා කර කියන්නේ අපි මේ තනියම නිවිලා යනවා නෙවෙයි මෙතන. ඒ කියන්නේ එහෙනම් ඔන්න ඔතනදිම ඔන්න ඔතනදිම ඔබට පේනවා නේද අර සත්පුද්ගල භාවය කියන එක නෙමෙයි එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ කියලා. මෙතන සතෙක් නෑ මේ ඉනිමේ යන්නේ කියලා. මේක මේ ධර්මතාවයක් කියලා. අන්න දලන්නේ නෑ දැන්. දැන් බලන්න සිද්ධිය. ඔබ කෙනෙක් නම් එක්කෙනෙක් නම් ඔහොම වෙනවද? වෙන්නේ නෑ. එහෙනම් ඔබ මේ පැනල් එකක එක තැනක් නේද? ලොකු ලොකු පැනල් එක එක පොයින්ට් යන්නේ. අන්න බලන්න. එහෙනම් ඔය වෙනස් වීම මුළු පැනල් එකම වෙනස් වෙනවා නේද? මුළු ලෝකෙම වෙනස් වෙනවා නේද? ඒක මට කිව්වම් පසුද එකන මට හොඳරම් පැදිලි ඒ කියන්නේ කෙනෙක් ඇත්තරම ධර්ම එකැන අවබෝධ වෙනවා කියන්නේ ස්වබා දහමට එක් එක්කවීමක් ස්වබා දහමම අවබෝධ කරගැනීමක් ඒ ස්වබා දහමම අවබෝධ කරන කෙනෙක්ට ඒකැන් ඒ එතන ඒ වෙනස් වෙනවා කියන ස්වබා දහම වෙනස් වෙනවා ඒ නීරකේදී ඒ හා සම්බන්ධ අන්න බලන්න දැන්ගොකට පේනනිද මේ ඇඟ හිරි වැටෙන ඔන්න ඔතන්දි පේනනිද මේ කෙනෙක් පුද්ගලයෙක් නෙමේ කියලා මේ ආහන බලන්න මේ ධර්මතාවයක් නේද ක්‍රියාත්මක වෙන්නේ මේ ශක්තියක් නේද මේ ශක්තිය මෙතන නිවුනොත් අර ඔක්කොටම බලපාන ඒ ඔක්කොම නිවිලා යනවා නේද අන්න බලන්න මාර කතන්දරයක් අන්න බලන්න එතකොට බලන්න මේක දීති කතන්දරයක් නෙවෙයි එහෙනම් එහෙනම් බලන්න දැන් ඔබට පේනවා නේද අනාගතේ ඉපදෙන්න එන්න ඉන්න විපාක සකස් වෙන විපාක ඔක්කොම ඔතනින් නිදහස් වෙනවා කියනකොට මුළු ලෝකයක් ඒ ඒ ලෝකෙම පිරිසිදු වෙලා නේද යන්නේ. අන්න බලන්න. අන්න බලන්න ලෝකයක් පිරිසිදු වෙනවා නේද ඒක රහතන් වහන්සේ කෙනෙක් කියන පහළ වීම. මට අඟුලිමාල මහරහතන් වහන්සේ අන්න බලන්න. එතකොට බලන්න මහත්තයා දැන් බලන්න එහෙමනම් ඔබ සෝවාන් වුණොත් මේ ඔබ සෝවාන් වුණොත් ඒ විදිහටම ඔතන ඔය ඔය ඔය වටපිටාව ඔය ඔය සම්පූර්ණ සබහා දහම වෙනස් වෙනවා නේද? ඒ ඕක බලවහනවා නේද ඔය ඔක්කොටම. ඔබේ වටපිටාව ඔක්කොටම. අන්න අන්න බලන්න. ඔබ අනාගා ඔබ සකදාගාමී වුණොත් ඔබ අනාගාමී වුණොත් ඔය වටපිටාවම මේ විදිහට ආලෝකමත් වෙනවනේ. අන්න බලන්න ඔබට දැන් ඕක අත්විඳින්න පුළුවන් ඔබේ හිත ඔන්න බලන්න ඔදුම හන ඔබේ ලෝකයට ඒකට ඕන කරන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එනවා මේ ධර්මයේ යන්නේ. එතකොට බලන්න මේ විදිහේ සබහාදාවක් ඔබට තකතින ඔබ ඉස්සල්ලා කිව්ව ඔය කතාව ටිකක්. ඒ විදිහට එකතු වෙන්න කියලා කට්ටිය ඔබට දැන් ඒ ඒක ඒක ඒක මම මේ ඇත්තරම මම නිරතුමාර කියන්නේ ඒ කියන්නේ මම දැන් හේට දැන් අවස්ට්‍රලියාට ඇවිල්ලා අවුරුදු දෙක දෙකක් වගේ අපි ආවේ මයි වයිස ආවේ අර පොරින් ට්‍රේනින් එකට ඩොක්ටර් ලජ පොරින් ට්‍රේනින් එකට ආවේ ඉතින් ඒ ඒකැන අපි ලංකාම හේටෙදී ධර්මයහි දහනවා ලංකා විතාන ස්වාමීන් වහන්සේ ඇතුරු කරනවා ලකින් ඇතුරු කරනවා ඒ දේවල් කර නමුත් මෙහේටාවිල්ලා අපි හිතුවෙන ගැන මගේ මනස මාරවිදියට මම මම මුදුගාගජනේ ප්‍රොප්ටන්ජනගෙන ඉතින් මට මෙහ ගැන වැඩ කරන්න හම්බුණා ගෙදරින්ද වර්ක් ක්‍රම් හෝම් ඒකෙදි මගේ අර ධර්මයට මට හරි ගොඩාක් කාලයක් හම්බුණා මේ මනස මාර විදිහට නිරවුල් වුණා නිරවුල් කියන්නේ يعني විවේකයේ හම්බුණා මට ඒකට ධර්මයේ අහන්න ඒ ගැන මනසිකාරය කරන්න ඒ විදිහට මාර විදිහට වටපිටාව සකස් වුණා ඒ පාර ඒ කියන්නේ අර ඔස්ට්‍රේලියාවට ඇවිල්ලත් ඔබතුමා හිතන්නේ ලංකාවට වැඩිය 3000 වේ දෙන්න අවස්ථාවක් ගොඩාක් හම්බුණා ඒ කියන්නේ මෙහි ඇඩිලේඩ් බෞද්ධ විහාරයත් එක්ක සම්බන්ධ වෙලා ඒකැන්නේ ඒ වටපිටාව එකැන ඒ හා සම්බන්ධ අපේ වැඩ කරන ධර්මය හන පත්්‍රය හඳුනා ඒගොල් ආස්තය කරන ඒකැන අර මාර වීතින් මේ පටවිපා වටපිටාව සකස් වුණා එයාර ඔබතුමා කිව්ව එක මට තැන් කලික් වුණා මංක කිවෙන ඒක ඒ දේවල් ඒකැන අර පේස්බුක් එක වුණත් අරගෙන මම් බලද්දි මට ධර්මයක් කරුණක් තමයි මට අවශ්‍ය ධර්ම කරුණක් ඉබේම එකතු වෙනවා ඔන්න එක් කල්පනා කරන මේ අර මොකක් හරි කුසලයක් නිසා තමයි මට මේ දේවල් මේ විදිහට සකස් වෙන්නේ කියලා. ඒ දේවල් අති වේගයෙන් සකස් වෙනවා. ඒක ඒක මාත් දැන් ඔබතුමාගේ මම يعني මම ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවල් ආයේ මොකද අර මට يعني මේ අර තිබ්බ ධර්මය බතුමාම දන්නවස ධර්මය විකුච්ච වේගෙන යන කාලය තිකොට අර මගේ මනසෙ තිබුන් නැහැ ගිහිකෙනෙක්ෙන් බනක් එකැන ගිහි කෙනෙක් ඒකන් බනක් හරියට කියයි කියලා නමුත් බල මගේ මව අම්ම ලංකාවිඳලා අහලා මට කිව්වා මෙහෙම දෙයක් කියනවා මේව කරන්න කියලා ඉතින් ඒක එක පාට්ටාවේ ඉතින් මම ඒකත් ඒක හරි වෙලාවට හරි තැනදී මට මේ ඔය ඒ ඔබතුමා කියපු අර ඇර ඒ උදාහරණ ඒවන නිය මාරයි අර අර මගේ මේවා තිබ්බ සමහරේවා එකැනෙ දැන් අර ඒ ඒ අහපු දේවල් එක්ක එකැන ඔබතුමා ඒකන් ධර්ම දේශනාත් එක්කැන්න විදිිය පුතුමයි කැන් පුතුමයි කියන්නේ මේ එකැන අපි පෙර සසරේ මකක්හරි පිනක් කල්ලා තියෙන මේ හා සම බොහා සමාගාමීව එකැනෙ ධර්මය ඒ සහල්ලා ඒ දේවල් මේව කරගන්න ඇතන මට එකයි මට තේරුණෙන් පද මේ එකන අර තැම්මං මේ මොකක් හරි යම්කිසි අවබෝධයක් ඉන්නව නම් මම මේ දැන් දක්න ලෝකය ඒකැන ඔබුදුමාගේ ඒ ධර්ම දේශනාවල් ඒ කියපු අරර මම් මට මම නැතිවෙන එක ඒක මාරයි ඒකින් පස්සේ ඒකැන අර ඒකැන ඔබුතුමාර දක්කපු ටක්ටිකල් උදාහරණ තිබ්බා ඒ දේවල් හරි ලස්සන ඇර ගංගක මේක ගගේ කතාව ගඟකට හඳ වැටෙන එක හරි ලක්ෂණ ඒ කියන අර වචනවලින් කියන්න බැහැ නමුත් ඒක අර කල්පනා කරන්නකොට මේව කරන්නකට ඇර මේ වතුර වැට් නානකොට වතුර වැටෙන එක වතුර මේකින් කරාමින් වැටෙන් හරි ලක්ෂණ දාරණ මත්තයව ඒ මාර කෙනෙකුට එකැන ඒ දේවල් ගැන මනසිකා කරන මට කාලය මාරය විදිරතියපා ඒකයි ගල මයි බයිසි විතර ඉන්න ඒකයි මේ මට ඒ පරිසරය ඔබතුමා කියන ඒකයි ඒ පරිසර හැදුන විදිය දැම්මට තේරෙනවා ඒකයි මෙහෙම හැදුන කිය. අන්න බලන්න ඒක තමයි. ඒතකොට බලන්න මේ ධර්මය ඇත්තටම මේ ප්‍රායෝගික වෙන්න ඕනේ. මේ පොත්වල තිබුණාට වැඩක් නැහැ. මේ පොතේ තියෙන එක අපි කොහොමද ගන්නෙ කියන ඒක තමයි අපි කරගන්න ඕනේ. අපේ ජීවිතය තුළට මේක දැම්මහම තමයි ධර්මයයි ජීවිතයයි දෙකක් නෙමෙයි කියලා කෙනෙක්ට වැටහෙන්නේ. අන්න එතකොට තමයි මේක නියමිතව ප්‍රායෝගික වෙන්නේ. දෙකක් නෙමෙයි. ඇත්තටම එකයි. <laughs> එකමයි. එකමයි. මේ අපේ කතාව තමයි මේ තියෙන්නේ. හැමතැනම. ඔව් මහත්තයා. ඔව් ඒ අපි මේ අපේ මේ මේ ඇත්තටම ඉතල නිවන් මඟ කියලා කිව්වන් පස්සේ මේ කවුරුත් භාගය කියලා නිවන් මඟ යන්නේ කිව්වන් පස්සේ මට මොකක් හරි ඒ මාර්ගය කියන්නේ ආරසංගි මාර්ගය තමයි යන්න ඕන. නමුත් එහෙම නෙවෙයි මම හිතාගෙන හිටියේ මොකක් හරි යන්න විදියට. ඒ කියන්නේ කරලා භාවනා කරල මංතර අතික සංඥාව ඇතු අතික සංඥාව අඩලා ඒකැන් ඕවකිර භාවනා කල්ලා නාමරු පරිකෙද දානය ඒවගේ භාවනාවල් කර හැබැයි ඒ ඔක්කොම ඔය ඔක්කොම උපනිශ්‍ය වෙනවතන්ට එකක්කත් අහක ගිහිල්ල නෑ කියලා හිතන්න අන්න අහක ගිහිල්ල නෑ අයික ඒ දේවල් හරද්දී ඒකත් ඔබතුමා කතා හරිට හරි මේ මේ මොහොතේ මට දැන් මේ ඒ මට එක බණපදයක් හරි ඇහුණ නම් ඒකත් මට කලින් මිතුරෙක් කල්යාණ මිතුරෙක් ඇත්තටම ඒක ඒ ඒ දේවල් නිසා ඇත්ත මට ඇත්තටම මාර සාදු සාදු සාදු හරීම සන්තෝෂයි. ඒ කියන්නේ ඔබතුමාගේ අප්‍රමාණ පුණ්‍ය කුසලයක්. ඇත්තටම. ඒ කියන්නේ මිනිස්සෙක් කියලා ඉපදෙනවා කියන එකම ඒ ප්‍රාතිහාරේ පාල ඇවිල්ලා තියෙන්නේ. ආයි ප්‍රාතිහාර පාන්න දෙයක් නැහැ. මිනිස්සු කිපු වෙලා ඉපදිච්ච එක. ඊට පස්සේ බලන්න ඒ ඒ ඒ කියන්නේ ඒ ඒ ඒ ශක්ති ස්වභාවයට පැමිණිනා කියන්නේම ඒ ප්‍රාතිහාරේ වෙලා තියෙනවා. වෙන්න ඕන. ඊට පස්සේ බලන්න මේ මේ ධර්මය ඇහෙන කාලයක්. මේ ධර්මය දේශනා කරන දේශයක ඒ භාෂාව මේ කොහොම ඔබට එන්න එන්න හේතුවක් තියෙනවා. අන්න ඒකයි. බලන්න ඒක අහේතුක නෙවෙයි කිසි දෙයක්. ඔක්කොම හේතු බලව සිදුවෙන ක්‍රියාවලිය. ඒක තමයි. ඒතර බලන්න මේ හැම දෙයක්ම ඔබතුමී ඔබතුමාට දැන් දකින්න පුළුවන්. අතීත බව දකින්න පුළුවන්. යම් ඥානයක් ඔබට තියෙනවා. ඒ කියන්නේ ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා මේ අතීතය කොයි වගේ පරිහරණයක් කරපු කෙනෙක්ද? ඇයි ඔබට මේ ධර්මයේ තීරින්නේ? ඇයි තව කෙනෙක්ට නොතීරින්නේ? අනවනේ මේ සතුට ඔබට පුදුම පුදුම ගැලීමක් වෙන්න වෙනවා. ඒකයි ඉතින් ඔබතුමා ඇහුවෙත් මහා ගැඹුරු තැන් ටිකක්. නමුත් ඒ ගැඹුරු තැන් ටිකත් එක්ක ඔබතුමාට මම හිතනවා දැන් හරි හොඳට තේරෙන්නේ නැති මේ කතාව මොකක්ද කියලා <laughs> නේද? එහෙනම් බලන්න ඒ ඒ අර අර කතාවත් මට අර අත්විඳේ මට ඒක ඒ දේවල් තේරම මතක් වෙලා මේ දේවල් නේද සකස් වෙනවට කියලා. මාර ඒ කියන්නේ අන්න ඒව ඒව තමයි ප්‍රතිවීක්ෂා ඥාන කිව්වේ. ආපු ගමන් මග දකින්න. මුල්ල මැද අග ලස්සනට ඔබට ගැළපීලා පේනවා. මං ආව ගමන් වගේ මේ විදිහට නේද ආවේ මේ හැම එකක්ම උපනිශ්‍ය වෙලා තියෙනවා නේද එහෙනම් ඒ හැමෝම කල්යාණ මිත්‍රයෝ නේද හැමෝම දේව දූතියෝ නේද මග පෙන්නපු අන්න දේව දූතියෝ එන හැටි දැක්කද අන්න දේව දූතියෝ දේව දූතයෙක් ගුවම ඔබතුමා දේව දූතයෙක් ගුවම හැක්කම ඒ අඬුලත් ඒක අන්න බලන්න ඒකට බලන්න එහෙනම් බලන්න කෙනෙක් බැන්න නම් ඒ බැනලා තියෙන ඔබේ තියෙන ඇතුලේ ඔබේ ඇතුලේ තියෙන පටිගිය පෙන්වන්න නේද වෙලා තියෙන්නේ. ඔබට ඒ කියන්නේ ඔබට ඒ කියන්නේ කවටහනක් වෙලා තියෙන. නමුත් ඔබ දැක්කේ නැහැ. දැක්කේ නැත්තේ අන්නේ අවිද්‍යාව අවිත් මායя වහලා තිබුණේ පාර. කල්යාණ මිත්‍රයා කියන පෙන්වන්නේ ඔන්න ඔය ඔන්න ඔය ඇහැ දෙන්නේ. ඇහැ උපද්දලා දෙන්නේ. ඊට ඒක තමයි ආර්ය ඇහැ. අන්න බලන්න අර චක්කු මුදපාදි ඥාන මුදපාදි කියලා කියන්නේ ওই කතාව. අනිවාර්යෙන් හොඳයි හොඳයි හරි සන්තෝෂයි ඔබ වගේ කෙනෙක් කතා කරන්න ආවේ දැන් ඔබ ඔබ කිව්වා සොෆ්ට්වෙයාර් ඒ කියන්නේ ඉංජිනේර කෙනෙක් කියලා. එතකොට ඔබගේ ෆීල්ඩ් එක ඔබට ආවියයි කියලා බලන්නකෝ. ඔබට පේනවා නේද? ඕක ඇතුළෙන්ම ඔබට මේ ධර්මයේ හොයන්න පුළුවන් නේද ෂෝක් එකට? කොච්චර ඔබ ප්‍රෝග්‍රෑම් වෙන හැටි ඔය මනසේ ප්‍රෝග්‍රෑම් එක දැක්කද ඔබ දැක්ක ඔබ දැක්කද මනසේ ප්‍රෝග්‍රෑම් ඒක තමයි මාත් මට කල්පනා වෙන්නේ මම අර මම ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මේ ඉන්න ප්‍රෝග්‍රෑම් කරනකොට මම ඒක මට අතන ගැටලුවක් ආවේ මොකද මම මේ විදිහට ප්‍රෝග්‍රෑම් කරනකොට මට ලස්සන ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මේක මේ විදිහට වෙලා මේ විදිහට මෙහෙම වෙන්න මේක නම් මෙහෙම මෙහෙම නැත්තම් මෙහෙම වෙන්න කියලා මම කල්පනා කර ඉතින් එහෙම ප්‍රෝගෑම් අර මටේක අර අතීත අතීත විපාකය සිත එහෙම ප්‍රෝගෑම් වෙලා එනව නම් හැමතිස්සම එහෙම මේ වෙනව නම් ඒක ඒක මට පොඩක් ප්‍රශ්නයක් එබද බැත්තර මට පැහැදිලි වෙකට මගේ මේකත් එක්ක ඒ විස්සාහයකත් එක්කත් ඇත්තර ඒකයි මහත්තය ගැන තවත් මට ඇත්තරම ගැන අපි දෙන්න අපි දෙන්න ටර අපි මුලදී මං එකන දරුවෝ පොඩක් පර පරක් වුණ පරක්ුණ ගැන අතාමත් නැහැ නමුත් අපි මුලදී හිතුවේ ඇත්තරම ආනේ දරුවෙක් නෑනේ කියන එක නමුත් දැම් මේ මොහොතද තේරෙනවා දරුවෙක් නැතිවෙන්න ඒකත් හේතුවක් මේ මොහොත හරි අනිකද සාධසාධ මට ඒක ඕ මට මේ ගමනයන් ඒකත් හේතුවකද නැත්තම් මම දන්නවා මගේ වයසෙක් ළමයි මේ මොහොතේ වෙනකොට ළමයි පසුබියනවා ළමයි මේ කරගන්න ඒත් ඒගොල්ල විඳින දුක ඒගොල්ල ඒ ලෝකයක් අල්ලගෙන නගලන දුක මම දකිනවා මගේ අක්ෂලා ඉස්සලා දකින දුක දරුවන් වෙනුවෙන් වෙන දෙයක් වෙනර්ණයක් අහන්නවත් වෙලාවක් නෑ ඒගොල්ලන්ට නමුත් මට මගේ මනස නිරවුල් වෙච්ච විදිය ඒ තේරෙන හේතු මතම මාත්‍රය ඒක ඒක ඒක ඒක ඔබ කියනකොට මට ඒක අර කඳුළු ආවේ ඒකයි මට තේරෙන මතක් වුණා. ඒ කියන්නේ ඇත්තටම කඳුලක් වැටෙනවා කියන්නේ ඒ කියන්නේ මේ ධර්මයේ හොඳට ඇක්ෂන් නාම ඒ කියන්නේ ලේ වලටම බහැපු කෙනෙක්ට තමයි ඒ ධර්මයේ තීරිච්ච කෙනෙක්ට අර බලන්න ආයේ කඳුලක් නොවැටෙන්න තමයි ඒක වෙන්නේ. ඒ ඒ ඒ මොහොතේ දිය වෙලා ගියේ හිතන්න ඒ තිබුණේ කෙලෙසයක් තමයි දිය වෙලා ගියේ කියලා. අන්න බලන්න. කඳුලක් හැටියට අන්න බලන්න. ඒ බලන්න ඒ කොච්චර වටින තැනක් හොඳයි. එහෙමනම් ඔබතුමාට ආයි ඕනම් තව තියනවද මොකද කතා කරන්න ඔබතුමාට කියන්නේ මාත්‍ය මාට ඇත්තරම ඇත්තරම බොහොම පිං ඇත්තරම ඔබතුමාට ඇත්තරම මේ ඔබතුමා මහා ලොකු සේවයක් කරන්න ඇත්තම මාත්‍ය ඒ කියන්නේ මේ අසරණ සත්‍යයට රසන්නේ කරන්නේ මහා ලොකු සේවයක් ඉතින් ඔබතුමා මේ ඔබතුමාගේ මේ භවයේ අවසාන භවය වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමාට සියලුම කුසල් අනන්ත සංසාරයේ සිට මම මේ කරපිටා බුතුමාටම මේ භවයේ අවසන් භවයක්ම හේතු වේවා කරන ප්‍රාර්ථනා කරනවා සාත් සාත් සාත් ඔබතුමාට ඇත්තටම මේ කිසිම හේතුවක් නෙමෙයි මේ හමු වීම මේ මේ දේවල් ඇහෙන්නේ ඇත්තටම. ඉතින් ඔබතුමාටත් මේ සියලුම ඔබතුමාගේ ඒ ශ්‍රද්ධාව ඒ විදිහටම තියාගන්න බුදු පියාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි ඒ සංඝ රත්නයේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඔබ යන්න. එතකොට ශ්‍රද්ධා විරි සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය හොඳට වැඩිලා ඔබතුමාට මේ අවසානම ඇතරම කයක් දරන අවසානම භවයේ පවටපත් වෙලා නිවනින්ම සැනසෙන්න මේ සියලු පුණ්‍ය කුසල් උපනිශ්ශම වේවා උපනිශ්ශම වේවා උපනිශ්ශම වේවා කියලා ඔබට අනුමෝදන් කරනවා. හොඳමයි. එමනම් ඔබතුමාට තෙරුවන් සරණයි.